හොඳයි පින්වත්නි අපි දෙවැනි ධර්ම සාකච්ඡාව සඳහායි එතකොට අපි මේ ලෑස්තිලා තියෙන්නේ මේ කරගෙන යන වැඩසටහනේ. ඉතින් අපේ අපිට යොමු වෙච්ච ලිඛිත ප්‍රශ්න කීපයක් තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා විජේ මහත්තයාට ලිඛිත ප්‍රශ්න එහෙම ඉදිරිපත් කරලා අපේ සාකච්ඡාව පටන් ගමු කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. අද දිනේ ප්‍රශ්න පහක් ලැබිලා තියෙනවා. ඒ ප්‍රශ්න පහ ඉදිරිපත් කරන්නට ඔබ වහන්සේගෙන් අවසර. හොඳයි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ මා පරයන්ක භාවනාව කරද්දී කය තැන්පත් වූ පසු හුස්ම කෙරෙහි සති යොමු කරමි. මුල සිටම හුස්ම සියුම්ව දැනේ. එහි අංග ප්‍රත්‍යංග පැහැදිලිව බැලීමට නොහැකිය. සිතුවිලි වලින් බාධාවක් නොමැත. විටින් විට සිතුවිල්ලක් පැමිණියද එය හඳුනාගත් විට නැවත නාස්තුඩුවට සතිය යොමු වේ. යම් වේලාවකට පසු හුස්මද සියුම්ය. සිතුවිලිද අඩු බැවින් සිතේ සතිය පිහිටිවිය යුතු අරමුණක් නොමැතිව බලා සිටීමට සිදුවිය. ඔබ වහන්සේගේ උපදේශයක් පතමි. සක්මන් භාවනාව කරන විට සතියෙන් පාද තබමින් පැයක කාලයක් එකම ආකාරයට කළෙමි. සිතුවිලි වලින් බාධාවක් නොවිය. පාදයේ ස්පර්ශයන් ස්පර්ශයන් කෙරෙහි සතිය පිහිටවීමි. විටින් විට උරහිසෙහි හා කොන්දේ වේදනාවක් දැනිනි. යම් වේලාවකට පසු සක්මනෙහි ඇති ඒකාකාරී බවත් ඒ තුල નિરાයාස වේගයත් වේගයක් ඇති බවත් දැනිනි. උපදේශක් පතමි. ඔව් මම හිතන්නේ හැබැයි මේ ප්‍රශ්නයක් කරගත යුතු දෙයක් නම් නෙමෙයි. මොකද අපි හිතමු ආනාපාන සතිය කරගෙන යනකොටත් ඒ කියන්නේ හුස්ම රැල්ල සංසිඳනකොට අරමුණක් නැහැ වගේ තමයි තේරෙන්නේ. හැබැයි මේ තාම සංසිඳිච්ච හුස්ම රැල්ලක් මේ වෙලාවේදී නම් තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් කලබල නොවි හිත වික්ෂිප්ත කරගන්න නැතුව සංසිඳීමකින් ඉන්නයි තියෙන්නේ. මොකද මේ ඔය අත්දකින්නේ අපි යන පාරේ හම්බෙන සම්දිස්ථානයක්. ඔතෙන්ට ගියාට පස්සේ අපි කලබල වුණොත් එහෙම නැත්නම් අරමුණක් හඳුන්ලා දෙන්න ගියොත් නැත්නම් හයියෙන් හුස්ම ගන්න ගියොත් සම්පූර්ණයෙන් පාර වර්ධිනවා. මොකද බුදුහාඳුරෝ උපදෙස් දෙනවා පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති. දැන් මේ හොඳට හුස්ම රැල්ල සංසිඳනකොට ඒ සංසිඳෙන්න දීලා අපි කරබාගෙන ඉන්නයි තියෙන්නේ. මොකක්වත් කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ අපි අත දැම්මොත් ඔන්න ආයිත් මේක මේ කලබල වෙනවා. නැත්නම් අපි අත දැම්මොත් මේක ආයිත් මේ ව්‍යාකූල වෙනවා. මොකද සික්ඛති කියන වචනයම බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ. මොකද මෙතන තියෙනවා එක්තරා අන්දමක හික්මීමක්. මොකද අපේ අපේ හිත කලබල කරගත්තොත් මේ හුස්ම රැල්ල සංසිඳෙන්නේත් නැහැ. ඒ වගේමයි හුස්ම රැල්ල එන්න එන්න සංසිඳනවා කියන එක, සියුම් වෙනවා කියන එක අපේ හිතේත් එක්තරා අන්දමක සංසිඳීමක් ඒ වගේමයි හික්මීමක් තැම්පත් වීමක් සතියේ තීව්‍ර භාවයක් ඇතිවීමක් සිද්ධ වෙන බවට ලකුණක්. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ වගේ රටාවකට තමයි අපේ හිත වර්ධනය වෙන්නේ. ඒට අනුරූපීව තමයි හුස්ම රැල්ලත් හැසිරෙන්නේ. අපි ඒ ඒ අන්දමට හැසිරෙනවා. ඒ කියන්නේ හුස්ම රැල්ල දැන් හොඳට නිකන් සංසිඳීගෙන යනවා, තැම්පත් වේගෙන යනවා. කලින් තරම් හුස්ම නොදැනෙන්නේ නැහැ, නොදැනී යනවා. අපි ඒකට ඉඩ දීලා බොහොම සංයමයෙන් යුක්තව ඉවසීමෙන් යුක්තව ඒ වෙන දෙයට ඉඩ දීලා අපි පොඩ්ඩක් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. ඔතෙන්ද වෙන්න පුළුවන් කරුණ කීපයක් තියෙනවා. එකක් තමයි ඔයගේ සංසිඳිච්ච අවස්ථාවකදී අපේ හිත නින්දට වැටෙන්න පුළුවන්. ඒ හින්දා හුඟක් වෙලාවට අපි ටික ටික භවනා කරගෙන යනකොට ඉතින් කීප දෙනෙක් පිටින් කිරා වැටෙනවා. මොකද මේ හුස්ම රැල්ල සංසිඳිලා. ඉතින් ඕකත් පහු කරගෙන යන්න ඕනේ. ওই වෙලාවදී අපි ටක් ගාලා සංසිඳීගෙන ආපු ගමන් නිින්ද යාගෙන එනවා කියලා නැගිටලා සක්මනට ගියොත් අපි මේ ප්‍රදේශයේ තරණය කරන්නේ නැහැ කවදාවත්. නිසා බලන්න පොඩ්ඩක් සංසිඳීගෙන එනකොට හිත කියන්නේ මේ සැඟ වෙනවා නම් නැත්නම් නිින්ද යනවා නම් ඒකෙත් කියන්නේ පොඩ්ඩක් දියුණුවක් තියෙනවා බවට ලකුණක් තියෙනවා. හැබැයි තාමත් ඒ සංසිඳිත මට්ටමේ අවදියෙන් ඉන්න තරම් අපේ සතිය සංවේදී වෙලා නැත්නම් තියුණු වෙලා තීක්ෂණ වෙලා නැහැ. ටික ටික ටික නැවත නැවත මේ தත්ත්වය පහු කරන්න ඕනේ. ඒ කියන්නේ අපිටම ඔන්න අද අපි වාඩි වුණාම විනාඩි 20කින් හුස්ම රැල්ල සංසිඳුණා. හැබැයි මේ සංසිඳිච්ච ස්වභාවයේ අපිට ඉන්න බෑ නිින්ද යනවා. ඊට පස්සේ ඔන්න ඊළඟ දවසෙත් බලනවා. ඊළඟ දවසේ බලනවා මේ දැන් මෙහෙම தත්ත්වයක් තියෙන. අනිත් දේවල් ඔක්කොම යටපත් වෙලා. දැන් මට කාමච්ඡන්දයක් ඇත්තෙත් නැහැ. ඊළඟට ද්වේෂයක් හිතේ ඇත්තෙත් නැහැ විචිකිච්ඡාවක් මොකක්වත් ඇත්තෙත් නැහැ හිතේ කිසි විපිලිසර භාවයක් ඇත්තෙත් නැහැ හිතත් හොඳට එකඟ වෙලා තියෙන්නේ හැබැයි මේ ඔක්කොම ටික ලස්සනට තැම්පත් වුනහම ඔන්න මට නිින්ද යනවා කියලා තමන්ම තේරුම් ගන්න ඕන දැන් මොකද තියෙන බාධාව. දැන් ඔන්න මේ නිින්ද යනවා කියන එකත් කඩා ගන්න ඕනේ. ඒ කියන්නේ කඩා ගන්නවා කියන ඔන්න ඊළඟ පාරයන්කදී පොඩ්ඩක් සූදානමින් යනවා මෙන්න මේ මේ හරියට එනකොට හිතේ තැම්පත් භාවයක් ඇති වෙනවා. කොහොමද මම ඒකෙදී හිත අවදියෙන් තියාගන්නේ? අරමුණ සූක්ෂම වෙලත් හිත නින්දට වට ගන්න නැතුව කායික සෝයක් දැනෙද්දි නිකන් කය පාවෙනවා වගේ තේරෙද්දි ඒ එතෙන්දිත් කොහොමද අවදියෙන් තියාගන්නේ මේක ඉතින් අභ්‍යාසයකින්ම යන්න ඕනේ නැවත නැවත කරනවා නැවත නැවත කරන්න කරන්න අන්න සතිය දියුණු වෙනවා දියුණු වෙන දියුණු වෙන මේ සංහිතාම තැම්පත් අවස්ථාවේදීත් සංසිඳුණු අවස්ථාවේදීත් අවදියෙන් ඉන්න පුළුවන් හැකියාව ලැබෙනවා ඊළඟට තව එකක් තමයි අපි ඔක සංසිඳුනහම අපි හිතුවොත් මෙතෙන්දි මට දැන් සතිය අඩු වෙලයි දැන් මට මොකක්වත් තේරෙන්නේ නැහැ කලින් නම් හොඳට අරමුණ තේරුණා දැන් අරමුණ තේරෙන්නේ නැත්නම් මගේ සතිය දුර්වලයි කියලා හිතාගත්තොත් ඒකත් වැරදි. මම මෙතන තියෙන්නේ මේ යන රටාව තියෙන්නේ හුස්ම රැල්ල සම්පීමක් තමයි සිද්ධ වෙන්නේ. එතනින් අදහස් වෙන්නේ සතිය සතිය මේ අඩු වෙලයි කියලා. අරමුණ ගෙවිලා යනවා, අරමුණ සූක්ෂම වෙනවා. එබඳු දෙයක් තියෙන්නේ. දැන් අපි කාලයක් යනකොට ඔන්න අරමුණ සූක්ෂම වෙලා තව ආයි යාම මතුවෙන්නත් පුළුවන්. එතකොට අපි හොඳට හිත කලබල කරගන්න නැතුව නාසිකාග්‍රේම රඳවගෙන හිටියානම් ඔන්න ආයිත් මේ හුස්ම රැල්ල මතුවෙනකොට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් පොඩ්ඩක් කල්පනාකාරීව සූදානම් ශරීරෙන් අවදිමත්ව යන්නයි තියෙන්නේ. ඊළඟට සක්මනේ නම් මම හිතන්නේ මේ තරම්ම වෙනසක් කරන්න දෙයක් නැහැ. සක්මනය සක්මනේ විවිධාකාර සංවේදනාවන් දැනෙන බව සඳහන් කරලා තියෙනවා. සක්මනේ කොටස පොඩ්ඩක් ආයි කියන්න. සක්මන් භාවනාව කරන විට සතියෙන් පාද තබමින් පැයක කාලයක් එකම ආකාරයට කළෙමි. සිතුවිලි වලින් බාධාවක් නොවිය. පාදයේ ස්පර්ශයන් පාදයේ ස්පර්ශයන් කෙරෙහි සතිය පිහිටවීමේ විටින් විට උරහිසේ හා කොන්දේ වේදනාවන් දැනිනි. යම් වේලාවකට පසු සක්මනේ ඇති ඒකාකාරී බවත් ඒ තුල નિરાයාස වේගයක් ඇති බවත් දැනිනි. උපදේශක්. හරි. ඔව්. ඒ ඒකාකාරී බවට එනවා කියන්නේ හිත ඒ කියන්නේ දැන් කලබල වෙන්නේ නැතුව මේ අරමුණේම දැන් ඉන්නවා. ඒ කියන්නේ අපි තේරුම් ගන්න තියෙන්නේ හිත විවිධාකාර අරමුණු වලට යන්න යන්නේ මේ කාමච්ඡන්දේ ස්වરૂපයක්. මේ කියන්නේ කාමච්ඡන්ද නීවරණය අපේ හිතේ හොඳට බලපවත්නවා නම් අපිට ඒ අරමුණක ඉන්න හරි අමාරුයි. මොකද ඒ අරමුණක් කියන්නේ හරි ඒකාකාරී අරමුණක්. හිත හැමතිස්සෙම හොයන්නේ විචිත්තත්වයක්. හිත හැමතිස්සෙම හොයන්නේ යම්කිසි ආස්වාදයක්. හිත හැමතිස්සෙම එතකොට මේ රූප බලමින්, සද්ධාහමින්, රසගන්ධ පහස ඔක්කොම විඳමින් පුළුවන් තරම් ඉතින් ආස්වාදයක් නැත්තම් සුවයක්, සුඛයක් හොයනවා. නමුත් දැන් අපිට මේ එක අරමුණක හිත තැම්පත් කරගෙන ඉන්න පුළුවන් නම් ඒකෙන් නිරූපණය වෙන්නේ මේ කාමච්ඡන්දේ අඩුවීමක්. නීවරණ වල අඩුවීමක් තියෙන්නේ. ඉතින් අපි සතුට වෙන්න ඕනේ දැන් මේ හිත ඉස්සෙල්ලා තරම්ම අර වල්වැදිච්ච ස්වභාවයක් නැහැ. අරමුණ වල දුවන ස්වභාවයක් නැහැ. දැන් මේ ඊටාම උදාසීන අරමුණකත් ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. මොකද දැන් මේ අපි සක්මන් භාවනාව කියන්නේ කිසිසේත්ම මේ පාදයේ හිත තියාගන්නවා කියන එක කිසිම මේ ආශ්චර්යජනක දෙයක් ආස්වාදජනක දෙයක් නෙමෙයි. මේක තියෙන්නේ හරිම ඒකාකාරී ගතියක්. උපේක්ෂා සහගත අරමුණක් මේ දීලා තියෙන්නේ. මේ උපේක්ෂා සහගත අරමුණේ අපේ හිත එකඟ කරලා තියන්න පුළුවන් නම් එතනින් එතනින් නිරූපණය වෙන්නේ මේ කාමච්ඡන්ද කියන නීවරණය සෑහෙන්න යටපත් වෙලා. ඉතින් ඇත්තටම බුදුහාඳුරෝ මේ දීලා තියෙන කමටහන් ඔක්කොම නීවරණ වලට ප්‍රතිපක්ෂ අරමුණු දීලා තියෙන්නේ. නීවරණ වැඩෙන අරමුණු නෙමෙයි නීවරණ ක්‍රමානුකූලව සංසිඳෙන නැත්නම් නීවරණ ක්‍රමානුකූලව යටපත් වෙන පහව යන අරමුණු තමයි අපිට මේ කමටහන් වශයෙන් දීලා තියෙන්නේ. ඉතින් ටිකක් අමාරුයි මොකද අපේ හිතට ඕවා වැඩක් නැහැ. අපේ හිත කිසිසේත්ම කැමති නැහැ මේ හුලන් රැල්ලක් දිහා බලන් ඉන්න. නැත්තම් පාදයේ ස්පර්ශයක් දිහා බලන් ඉන්න හරිම අකමැතියි. මොකද ඒ කිසි නැහැ මේ හිත කුල්මත් කරන ස්වභාවයක්, හිත සතුට කරන ස්වභාවයක් නැහැ. හැබැයි කාලයක් යනකොට ටික ටික ටික ඒ නීවරණ ටික යටපත් වෙලා එනකොට මෙතනින් මතුවෙන්න පටන් ගන්නවා අපේ ආයතන සම්බන්ධ නොමෙච්ච එහෙම නැත්නම් ඉඳුරන් සම්බන්ධ නොමෙච්ච निराமிස ප්‍රීතියක්. අන්න ඒ ප්‍රීතියක් මතුවලා එනකොට මන්ට තේරෙනවා මේ හිතේ සතුට කියන එක මේ බාහිර දේවලින් තොරවත් ඇති කරගන්න පුළුවන්. අපි බාහිරින් ඇති කරගන්න සතුට මුගක් වෙලාවට බාහිර සාධක මත සෑහෙන්න යැපෙනවා. මොනවා හරි පොඩ්ඩක් එහා මෙහා වුණ ගමන් ඒ තිබිච්ච අපි රඳවාගෙන තිබිච්ච සතුට එහෙම්ම කඩන් නටෙනවා. නමුත් අපිට පුළුවන් නම් අපි තුලින්ම සතුටක් ඇති කරගන්න. අපේ සිත තුලින්ම සතුටක් ඇති කරගන්න. ඒක මේ ඉඳුරන් මත යැපෙන්නේ නැත්තම් අන්න එතන තියෙනවා ටිකක් ගැඹුරු ස්වභාවයක්. ඉබඳු පැත්තකට තමයි එතනින් අපි මේ භාවනාවෙන් අරගෙන යන්නේ. ඒ නිසා පොඩ්ඩක් සක්මන කරද්දී ඒකාකාරී බවක් ඇති වෙගෙන එනවා නම් තේරුම් ගන්න තියෙන දැන් මේ කාමච්ඡන්ද නීවරණය යටපත් වෙලා තියෙන්නේ. යටපත් වෙගෙන යන්නේ. තවදුරටත් මම මේ කටයුත්තෙම නිරන්තරයෙන් යෙදෙන්නයි තියෙන්නේ. යෙදෙනකොට දැන් ඉක්මනටම මේ தත්ත්වයට එනවා. හිත ටික ටික ටික උපේක්ෂා සහගත ස්වභාවයට ඒකාකාරී ස්වභාවයට එනවා. ඒක අපි දිගට කරනවා. ඒකේ අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂ මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙන්නේ දිගට කරගෙන යනවා. ඒ තව පොඩි දෙයක් එකතු කරන්න පුළුවන්. මුල් කාලෙදී මුළු ඇඟටම හිතවදන්න නැතුව යටිපතුලට විතරක් හිත යොදීමේ වාසි තියෙනවා. අපි මුළු ඇඟටම හිත යොදුවාම තියෙන්නේ පොඩ්ඩක් අර විසිරිච්ච ස්වභාවයක් නැත්තම් ලොකු අරමුණක් හිතට තියෙන්නේ. නමුත් අපි යටිපතුල් වලට විතරක් හිත යොදනවා නම් එතෙන්දී හොඳට අර හිතේ එක තැනකට යොමු කිරීමේ හැකියාව වර්ධනය වෙනවා. ඒක තැනකට යොමු කිරීමේ හැකියාව හරිම වැදගත් විපස්සනාවට. ඒ නිසා සක්මන් භාවනාව කරද්දී මුල් කාලෙදී පුළුවන් තරම් යටිපතුලය යටිපතුල මුල් කරගෙන කරන්න. වම් පාදයේ වදිනකොට මේ යටිපතුල ප්‍රදේශයේ ඒ සීමිත ප්‍රදේශයේ හිත රඳවන්න පුළුවන් නම් ඒ සීමිත ප්‍රදේශයේ මොනවද දැනෙන්නේ? තද ගති දැනෙනවා, අලු ගති දැනෙනවා, එක එක ඇඟිලි ස්පර්ශ වෙනවා විලුඹ ස්පර්ශ වෙනවා. ඉතින් මේ විදිහට පාදයේ විවිධාකාර කොටස් ස්පර්ශ වෙනවා යටිපතුලේ. යටිපතුල කියන සීමිත ප්‍රදේශයේ අපි හිත රඳවන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අන්න හිතේ යොමු වීමක් එක තැනකට ඒකාග්‍ර කිරීමක් ඒකරාශී කිරීමක් සිද්ධ වෙනවා. මොකද ඒ හැකියාවන් ඇත්තටම අපිට ඊළඟට හොඳට විපස්සනාවක් කරද්දී වාඩි වෙලත් සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒ වගේ පොඩි වෙනස්කමකුත් කරගන්න පුළුවන්. හැබැයි පස්සේ පස්සේ ඕක හොඳට වර්ධනය වෙලා යනකොට මුළු කයෙම තියෙන දේවල් දැනෙනවා. ඊට පස්සේ ඒ හොඳට වඩාගත් සතියකින් හොඳට යොමු වෙච්ච මේ දියුණු කරගත්ත සතියකින් මුළු කයටම අවධානය යොමු කළාට වරදක් නැහැ. හොඳයි. අපි ඊළඟ ඊළඟ ප්‍රශ්න වලට යනවා. කාට හරි මේ කරන විස්තරවල තව කතා කරන්න තියෙනවා නම් යමක්, තව නැත්නම් එකතු කරන්න තියෙනවා නම්, සැක හිතෙන තැනක් තියෙනවා නම් අවස්ථාව තියෙනවා කතා කරන්න. හොඳයි. අවසර ගරු ස්වාමින් වහන්සේ මාහට මේට වසර දෙක තුනකට පෙර ධම්මජීව ස්වාමින් වහන්සේගේ භාවනා වැඩමුළුවේදී ඇතුළත ශබ්දය ඇසීම වරහන් ඇතුළේ ඉන ලිසනින් ඇතිවිය. ඒ නිසා මා සක්මනේදී ඊට ඉක්මනින් ඒකාග්‍රතාවයට පැමිණේ. නමුත් මම ඒ දිගටම කරගෙන යමි. ගියවර භාවනා වැඩමුළුවේදී ආනාපාන සතිය මෙනෙහි කරමින් නාස්පුඩු මූල කර්මස්ථානය කරගනිමින් සතිය වැඩුවෙමි. මාහට ඒකාග්‍රතාවයට පැමිණ ඒකාග්‍රතාවයට පැමිණීමට වැඩි වේලාවක් ගත නොවේ. විවිධ කෙලෙස් පසු කරමින් මට විශේෂ සිදුවීමක් ඇති වුණි. මම මෙය ධම්මජීව ස්වාමීන් වහන්සේටද ඉදිරිපත් කළෙමි. නමුත් සියලුම විස්තර ලිවීමට නොහැකි විය. අදද මතක ඇති අයුරින් ලියමි. එදින සතිය මෙනෙහි කිරීමට වාඩි වන විට මට අමුත්තක් දැනුනි. පසුව එසේ පටන්ගෙන ටික වේලාවක් යන විට මාගේ අත් දෙකම හා ඇඟම වෙවුලන්නට පටන්ගත් අතර ඇසිපිය ගැහෙන්නට පටන් ගත්තා. මට මේවා නවත්වා ගැනීමට නොහැකි විය. මට ඕනෑ දෙයක් වේවායයි බුදුන් සිහි කළෙමි. එවිට ඉදිරිපස බිත්තියෙන් වම්පස ලොකු දොරක් කහපාටින් තැඹිලි පාටට හුරු මතු වී තිබුණි. ඒ වීදුරුද කියා මතක නැත. ලොකු ගිනි බෝලයක් ගුලියක් මෙන් මෙම දොරෙන් දොර සෙලවි සෙලවි මා විතට එන්නට යන බව දැනුනි. දොරට පිටපසින් කොරිඩෝවක් වගේ දෙයක් තිබුණි. මා බිය නැතිව සිටියෙමි. පසුව එය මගේ ඇඟට පරාංගතල පපුවට වැදුන පසු මා නොසිතූ ලෙස ඒන් පුදුම සනීපයක් හා සතුටක් ලබා ගතිමි. වතුර බාල්දියකින් නෑවාම දැනෙන සතුටක් මෙන් ඇඟ සිසිල් වුණා. ඒ දින ඇති වූ සතුට දිගටම පැවතුණි. එම සිදුවීමෙන් පසුව මට ආනාපාන සතියෙන් විශේෂ දෙයක් නොපෙනුනි. ගඟක වතුර ගලාගෙන යනසේ හුළඟක් වම්පසට ගසාගෙන යන අතර සමහර විට විවිධ එලි ටෝචලි වගේ මගේ මූණට වදී. සමහර විට කිසිම දෙයක් නැතුව බලා සිටිමි. මම අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරමින් සිටිමි. මේ මට පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලන අතර විදර්ශනා වැඩිම ගැනත් පැහැදිලි කරන මෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ඔව් ඇත්තටම මේ අපේ හිතේ සමාධිය වර්ධනය වේගෙන එනකොට විශේෂයෙන් ආනාපාන සතියේදී ඔය වගේ යම් යම් නිමිති පහළ වෙනවා. ඒක සාමාන්‍යයෙන් පොතේපති කියන්නේ ආනාපාන සති නිමිත්ත නැත්තම් සමාධි නිමිත්ත වගේ වචන වලින් හඳුන්වනවා. එක එක්කනට එක එක අන්දමින් ඔයගේ නිමිති පහළ වෙන්න පුළුවන්. හුඟක් දෙනකොට ඇත්තටම ආලෝක ස්වභාවයක් තමයි එන්නේ. තාත් ඉතින් ওই පොත්පත්වල විස්තර කරනවා නිකන් තරුවක ස්වභාවයක් නැත්නම් හඳ වගේ ස්වභාවයක් එන්න පුළුවන් කියලා. නමුත් බොහෝ සෙයින් ආලෝක ස්වභාවයන් තමයි එන්නේ. හැබැයි මෙතනින් අදහස් කරන මේ නිමිති අපේ ලෝකේ දකින්න සාමාන්‍ය සංඥා වලට වඩා වෙනස්. දැන් අපි හිතමු අපේ භවනාව කරගෙන යනකොට ආනාපාන සතිය ටිකක් සංසිඳුනහම අපිට ඔන්න බුද්ධ බුදු පින්තූරයක් පේනවා. නැත්තම් චෛත්‍යයක් පේනවා. නැත්තම් අපේ මැරිච්ච කවුරු හරි පේනවා. ඒවා නම් ඒ නිමිති නෙමෙයි. මේවා ඊළ අර තැම්පත් වුනහම හිත තැම්පත් වුනහම පේන සංඥා. මේවා ඔස්සේ නෙමෙයි අපි යන්න තියෙන. මේ සංඥා අපි බැහැර කරන්න ඕනේ. සංඥාවලුත් අපි මේ කතා කරන සමාධි නිමිත්තත් අතර ලොකු වෙනසක් තියෙනවා. ඒතර මේ සමාධි නිමිත්ත අපි පොඩ්ඩක් අර ඒකත් එක්ක තියෙන ගනුදෙනුව කොහොමද කරන්නේ කියලා පොඩි වැටහීමක් තියෙනක හොඳයි. ඒක වර්ධ මම හිතන්නේ ඊයේත් අපි කතා වුණා අර කාටද මේ අර ට්‍රේල් එකක් පෙවුනායි කියලා කිව්වේ නේද? චිත්‍රපටි එක චිත්‍රපටිය පෙන්වන්න කලින් මුලින් එන්නේ අර මුලින් පෙන්වන්නේ කැල් ටිකක්. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනත් වෙන්නේ. එතකොට හැබැයි මේකේ හොඳට වර්ධනය වෙච්ච අවස්ථාවකදී හොඳට සමාධිය වර්ධනය වුණාම ඒක ඇවිල්ලා නතර වෙලා වගේ හොඳට තහවුරු වෙලා ස්ථාවර වෙලා තමන්ගේ ඉස්සරහා ඉන්න ගතියක් තියෙනවා. හැබැයි මුලදී එහෙම ගතියක් නැහැ. හොඳට කැමිටින් විට එන ගතියක් තියෙනවා. අපි ඒ නිසා එතෙන්දී එක පාට මේවා බලන්න යන්නේ නැතුව තවදුරටත් සමාධිය දිනු කර ගැනීමයි කරන්න තියෙන්නේ. සමාධිය දිනු කර ගන්නවා කියන්නේ තවදුරටත් ආනාපාන සතියෙම ඉන්නවා. හොඳට හුස්ම රැල්ල බලාගෙන ඉන්නවා. දැන් පොඩ්ඩක් පොඩ්ඩක් හැබැයි අපි වීරය පොඩ්ඩක් අඩු කරාට වරදක් නැහැ. ඒ කියන්නේ දැන් Tamanට තේරෙනවා වීරයයි සමාධියයි අතර යම් සමබරතාවයක් පවත්වන්න ඕනේ. හිත සමාධිමත් වෙනකොට අපිට බර කළා, හිර කළා, තද කළා දැන් හිත තියන්න අවශ්‍ය නැහැ. මොකද දැන් සමාධිය වර්ධනය වේගන එනවා. හිත දැන් අරමුණේම තියෙනවා. දැන් හිත පිට යන්නේ නැහැ. අරමුණේම තියෙනවා. එහෙනම් අපි දැන් එයාට තරවටු කළා, ගහලා බැනලා තියන්න ඕනේ නැහැ. ඒ වෙනකොට මම බොහොම සාමකාමීව එයාගේම කැමැත්තෙන් දැන් අරමුණේ තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් අත අයින් කළා. එයාට තව ටිකක් තැම්පත් වෙන්න ඉඩ දෙනවා. අන්න එතකොට සමාධිය තව වර්ධනය වෙනවා. ඊට පස්සේ ආනාපාන සතියත් එක්ක ওই විදිහට තව ටිකක් යනකොට ඔය වගේ නිමිති ස්වභාවයන් පහළ වෙන්න පුළුවන්. ඉතින් මේවා සමහරවිට සම්පූර්ණයෙන්ම ඇවිල්ලා අපි අපි තුලට යනවා නැත්නම් අපි ඒක තුලට යනවා. අන්න ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. එහෙම ගියාම ඉතින් සම්පූර්ණයෙන් මේ තුල ඉඳීමක්. ඒ තුලම ජීවත් වීමක්. නැත්නම් ඒ ලෝකික ජීවත් වීමක් වගේ දෙයක් සිද්ධ වෙනවා. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමා දීලා තියෙනවා. අය කෙලින්ම ඉතින් බුදුහාමුදුරුවෝ ටිකක් උත්කෘෂ්ඨ මට්ටමින් කතා කරනකොට අපි තමු ධ්‍යාන මට්ටම් වලින් කතා කරනකොට ඇතම් ධ්‍යාන වලදී බුදුහාඳුරෝ කියනවා නිකන් සම්පූර්ණයෙන්ම වතුලේ ගිරුණා වගේ. ඔය ප්‍රීතියක් එහෙම හටගත්තාම ඒ ප්‍රීති ස්වභාවය මුළු කය පුරාම දැනෙනවා සම්පූර්ණයෙන්ම නිකන් වතුරේ ගිලුණා වගේ. වතුරේ දැන් අපිටම කවුරු හරි ගඟක ගිලුණාම නාද්‍ය අපිටම ඔළුවෙන් ඔළුව දක්වාම සම්පූර්ණයෙන්ම මුළු කයම ඔන්න ඇතුලේ ගිලෙනවා. එතකොට මේ මුළු කයේ කිසිම තැනක් නැහැ මේ වතුරෙන් නොතෙමිච්ච. අන්න ඒ වගේ කියනවා මේ මොකක් හරි මට මතක විදිහට දෙවනි ධානය හෝ පළවෙනි ධානය ඒ ඒ ධානයට මේ සමවැදුනහම නැත්නම් ඒ ධානය තුළට ගිහාම මේ මුළු කයම ඒ සුවයෙන් තෙත් වෙනවා. නැත්නම් ඒ ඒ තියෙන දැනෙන ප්‍රීති ස්වභාවයෙන් මේ මුළු කයම වෙලාගෙන තියෙනවා. මේ මුළු කය සිත සම්පූර්ණයෙන්ම දැන් මේ ප්‍රීතිය තුල নিমগ্ন වෙලා තියෙනවා. අන්න ඒ වගේ ලස්සන උපමා දෙනවා. තව ඔය හතරවෙනි ධ්‍යානෙදී එහෙම කියනවා හරියට නිකන් මේ රෙද්දක් සුදු රෙද්දක් අරගෙන සම්පූර්ණයෙන්ම මේ රෙද්ද මේ කය කයෙන් අපි රෙද්දකින් සම්පූර්ණයෙන්ම මුළු කයම වහගත්තාම ඒතර මේ රෙද්දෙන් ආවරණය නොවෙච්ච කයේ කිසිම තැනක් නැහැ. අන්න වගේ කියනවා මේ හතරවෙනි දහනයේදී දැනෙන උපේක්ෂා ස්වභාවය මුළු කයයටම දැනෙනවා. මුළු හිතටම දැනෙනවා සම්පූර්ණ උපේක්ෂාවක් මේ කය තුල තියෙනවා. ඉතින් මේ වගේ හරි ලස්සන උපමා දීලා තියෙනවා. ඉතින් ඒ වගේ දැන් මේ මේ ප්‍රශ්නේදිත් මේ ලියන කෙනත් ඉතින් කියලා තිනවා මේ හරිය නිකන් වතුරේ ගිලුණා වගේ මුළු කයටම මේ දේ දැනුණා නැත්නම් මුළු Tamanට මුළු ශරීරෙටම දැනුණා කියලා. ඉතින් මේ වගේ ස්වභාවයට තමයි අපිට තේරෙන්නේ. මොකද මේක අපිට මේ මොහොතකට විතරක් තියෙන දෙයක් නෙමෙයි. ටිකක් ඒක ඊළඟට අල්ලා හිටිනවා. ඒ කියන්නේ සමාධියෙන් එළියට ඇවිල්ලා අපිටම නැගිට්ටහමත් මේකේ තියෙන ඒ ලැබිච්ච සුවය නැත්තම් හරි තෘප්තිමත් භාවය සෑහෙන කාලයක් හොඳට හිතට කාවැදලා තියෙනවා. ඉතින් මේකේ කිසි වරදක් නැහැ. ඉතින් අපි හැබැයි ඊළඟ පාරද මේක ඉල්ලන්න ගියොත් හම්බෙන්නෙත් නැහැ. <laughs> ඒක තමයි ඒකේ තියෙන හරි ලස්සන වැඩේ. මේ ඉල්ලන්න හම්බුනොත් ඉල්ලන්න ගියොත් හම්බෙන්නේ නැහැ. හැබැයි අපි ගානට වැඩේ කරගෙන ගියොත් එනේ හැබැයි දන්නේ නැතුව හම් වෙනවා. ඒක තමයි මේ හරිම ලස්සන ක්‍රමයක් මේ ධහමේ තියෙන්නේ. අත හරින්න ගියාම හම් වෙනවා. ඉල්ලන්න ගියාම හම් වෙන්නේ ඒ නිසා හොඳට අපිට තියෙන හේතු ටික සම්පාදනය කරන්නයි තියෙන්නේ. ආනාපාන සතියත් එක්කම බොහොම සතුටින් සැහැල්ලුවෙන් තෘප්තිමත් භාවයෙන් ඉන්නවා. අර ඒ ඒ ගුණධර්ම ටික ටික ටික දියුණු වෙනකොට දියුණු වෙනකොට ඒ අදාළ ඒ හේතු ටික සම්පාදනය වෙන නිසා ඊළඟ තැනට හිමීට තල්ලු වෙලා යනවා. අපි හරීම වමනාවෙන් දක්බිටි කාගෙන දැන් උත්සාහ කරනවා දැන් එයි දැන් එයි කියලා හිතන එන්නෙම නැහැ. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් අර ඒවත් ඉතින් අපි වැටි වැටි තමයි තේරුම් ගන්න තියෙන්නේ. මේකේ මේ යන රටාවක් තියෙනවා. මේකේ මේ හේතු ටිකක් තියෙනවා සම්පාදනය කරන්න. මම මේක ඕවන්ට වඩා මේක දඟලලා කරන්නත් බෑ. වීරය නොකරත් බෑ. වැඩේ කරන්නත් ඕනේ අවශ්‍ය පමණට වීරය පවත්වන්නත් ඕනේ. පවත්තද්දී ඔන්න ඒ ඒ මට්ටම් වලදී මම පොඩ්ඩක් ලිහිල් කරන්න ඕනේ අත ලිහිල් කරලා එයාටම යන්න දෙන්න ඕනේ. එතකොට ඔන්න එයා යනවා. ඕන්ට වඩා ලිහිල් කළොත් ඔන්න එයා හිත පිට යනවා. එතකොට ආයි පොඩ්ඩක් වීරය කළා ආයි ගෙනලා තියාගන්නවා. ඉතින් මේ වගේ අර සමාධියයි වීරයයි අතර ලස්සන සමබරතාවයක් අරන් යනකොට තමයි අපිට ටික ටික ටික මේවා ඉස්සරහට යන්න පුළුවන්. ඒ හින්දා මේ ලැබිලා තියෙන අත්දැකීම් හොඳයි. මේක මේක يعني මේක නැවත එන්න ඉඩ තියෙනවා. ඒකේ ප්‍රශ්නයකුත් නැහැ. නාවත් ප්‍රශ්නයකුත් නැහැ. මොකද තව ටිකක් يعني සමාධිය වර්ධනය වෙනකොට මේ වගේ දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි මේක නාව කියලා ඉස්සරහට යන්න බැරි කමකුත් නැහැ. කියන්නේ මේ තව පැත්තකින් සමාධිය වර්ධනය වෙනකොට අපිට හොඳට කායික වශයෙන් වෙන වෙන දේවල් දැනෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් හොඳට ආනාපාන සතිය වැඩිගෙන යනකොට ඔන්න කයේ මතුවෙන යම්කිසි සංවේදනාවක්. ඉබේම මේ හිතලා ගන්න දේවල් නෙමෙයි. ඉබේම අපි තුමු කොහේ කම්පන ස්වභාවයක් මතුවෙනවා නැත්නම් කොහේ නලියන ස්වභාවයක් මතුවෙනවා. ඔන්න විපස්සනාවට දොරක් විවෘත වෙලා තියෙනවා. හිමීට අන්න ආනාපාන සතියෙන් හදාගත්ත සමාධි ස්වභාවය අන්න ඒ මතුවෙච්ච වේදනා ස්වභාවයකට යොමු කරන්න පුළුවන්. අන්න එතකොට දන්නේම නැතුව ගාන්ට ඊළඟ පියවරට අපිව අරගෙන යනවා. වේදනාවන් පසනාවකට යොමු වෙනවා. ඒ නිසා මේ ආනාපාන සතිය තව ටිකක් නිරත වෙන්න ඒක පාටම අපි බලෙන් විපස්සනාවකට දානවා වෙනුවට ආනාපාන සතියෙම ටිකක් තව ඉස්සරහට යන්න කියලා තමයි කියන්න තියෙන්නේ. හොඳයි. මේ ප්‍රශ්නේ කියලා තියෙන සාමාන්‍යයෙන් මම අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙහි කරමින් සිටිනවා. ඔව් අන්න ඒකත් චුට්ටක් බලන්න ඕනේ. මේ කියන්නේ අපි සාමාන්‍යයෙන් නිවැරදි විපස්සනාවකදී අපි බලෙන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි කරන්නේ අත් මේ හොඳට සංසුම් මනසකින්, තැම්පත් වෙච්ච මනසකින්, ඒකාග්‍ර වෙච්ච මනසකින් මේ වර්තමාන වශයෙන් තියෙන අරමුණු මෙනෙහි කිරීම. මේ අරමුණු දිහා බලන් ඉඳීමක්. අරමුණු හොඳට නිරීක්ෂණය කිරීමක්. ඇත්ත වශයෙන්ම ඒවා කවුද දන්නේ මේ අනිත්‍යයිද කියලා නේද? දන්නේ නැහැ අපි බුදුහාඳුරු කිව්වා හින්දානේ අපි දන්නේ. දැන් බුදුහාඳුරන් විශ්වාස කළා අපි යන්නේ. හැබැයි ඒගොල්ලෝ අනිත්‍ය නම් බුදුරජාණන් වහන්සේලාට නැත්නම් රහතන් වහන්සේලාට විතරක් නෙමෙයි අපිටත් ඒක අනිත්‍යම වෙන්න ඕනේ. මේක මේ තනිකරම අපි මේ ප්‍රත්‍යක්ෂ ඥානයක් කරහා යන්න තියෙන ගමනක්. ඒකයි භවනාමය ඥානයකදී අපිට ඒක අනුන්ගේ ඥානයක් කරගෙන බෑ. දැන් බුදුහාඳුරෝ කියපු නිසා නෙමෙයි මේවා අනිත්‍ය වෙන්නේ. දුක් වෙන්නේ අනාත්ම වෙන්නේ ඇත්ත වශයෙන්ම ඒවැ තියෙන්න ඕනේ එහෙම ස්වභාවයක්. එහෙම ඇත්ත වශයෙන්ම තියෙනවා නම් ඒවා විසින්ම අපිට ඒක පෙන්වන්න ඕනේ. ඒ නිසා අපි කිසි වෙලාවක අපි මනස තත්වගත කරන්න ඕනේ අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා. ඒ වෙනුවට තියෙන්නේ අපිට හොඳට සංසුම් මනසකින් ඇත්තද මේ කියන කතාව. බුදුරජාන් වහන්සේ ඇත්තද මේ කියලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම අනිත්‍යද? ඇත්ත වශයෙන්ම මේක මට පාලනය කරන්න බැරිද? කියලා අන්න පොඩ්ඩක් කුතුහලයකින් කුතුහලයේ මිශ්‍ර හැඟීමකින් මේකෙන් ඉගෙන ගන්න තරණ වගේ හැඟීමකින් මේ ගැන සොයනා සොයනා සුළුව කියන්නේ සොයනා සුළුව මේ දකින අරමුණ ගැන පොඩි ගවේෂණාත්මකව බලාගෙනයි ඉන්න තියෙන්නේ. ඉතින් මේ අරමුණු වශයෙන් අපිට ධාතු ලක්ෂණ පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් වේදනාවන් පාවිච්චි කරන්න පුළුවන්. හිතත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් බුදුරජාන් වහන්සේ මේ විදිහට අරමුණු රාශියක් පෙන්ලා තිනවා. ඒ තියා ආනාපාන සතියමත් පාවිච්චි කරන්න පුළුවන්. හුස්ම රැල්ලත් මුලදී අපි ආශ්වාසයක් ප්‍රාශ්වාසයක් කියලා හිතාගත්තට පස්සේ ඕක හොඳට සංසිඳගෙන යනකොට අපි මේ දීපු නම් සම්පූර්ණයෙන්ම ගිලිහිලා යනවා. ඊළඟට තියෙන්නේ හුදු ඇතිල්ලීමක් විතරයි. නැත්තම් හුදු සංවේදනාවක් විතරයි. අන්නේ සංවේදනාවත් මොකද වෙන්නේ? මේ සංවේදනාවත් සංවේදනාව දිහත් අපිට බලන්න පුළුවන් මේ ඇත්ත වශයෙන් මේ සංවේදනාවට මොකද වෙන්නේ? කොහොමද මේක හටගන්නේ? කොහොමද මේක වෙනස් වෙන්නේ? නැත්තම් කොහොමද මේක නැති වෙන්නේ? මොකද්ද මේ සංවේදනාවට හේතුව? මේකේ මුල කොහොමද කියලා අන්න මේ පොඩ්ඩක් ඔන්න විමසනවා. නිකාන් ඔහෙ බලන් ඉන්නව නෙමෙයි පොඩක් විමසුම් නුවණකින් බලන් ඉන්නවා. ඒකයි බුදුජාණන් වහන්සේ කියන්නේ ඔය බොජ්ජංග ධර්මයන් එහෙම විස්තර කරද්දී ධම්මවිචය ගැන කියනකොට තං ධම්මං පඤ්ඤාය පවිචනති පවිචරති පරිවීමංසං ආපජ්ජති. දැන් මේ අපි අස්පනා අපිට අපි අපේ මේ පරීක්ෂණයට භාජනය වෙන ඒ අරමුණ හොඳට ප්‍රඥාවෙන් විමසලා බලනවා. ප්‍රඥාවෙන් හොඳට අතගාලා බලනවා. ප්‍රඥාවෙන් හොඳට සොයලා බලනවා මේ අරමුණ දිහා. ඇත්ත වශයෙන්ම මොකද්ද මෙතන වෙන්නේ? අන්න එහෙම බලන්න බලන්න තමයි අපිට තේරෙන්න ඕනේ අනිත්‍යයි කියලා. අපිට තේරෙන්න ඕනේ මෙතන තියෙන පෙළීමක් කියලා. අපිට තේරෙන්න ඕනේ මේක අපේ පාලනයෙන් තොරයි. මේක කරන කෙනෙක් පුජ්‍යලයක් නැහැ කියලා. එතන අන්න එතන තමයි ගැඹුරු ප්‍රඥාවක් වර්ධනය වෙන්නේ. ඒ විදිහට තමයි අපේ හිතේ ත්‍රිලක්ෂණයක් වැඩෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් බලන්න මේ හිතට මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කියන වෙනුවට අස්පනා පිට වර්තමාන වශයෙන් මතුවෙන අරමුණක් ඉබේම දැන් හිත බලන්න යනවා නම් කිසි වරදක් නැහැ. එතෙන්දී ඒ අරමුණ දිහා බොහොම නිස්කලංකව බලාගෙන ඉන්න. විමසුම් නුවණින් බලාගෙන ඉන්න. හිත නිශ්ශබ්ද කරගෙන බලාගෙන ඉන්නයි තියෙන්නේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මා වසර දෙකක පමණ ආනාපාන සතිය සහ සක්මන හොඳින් පුහුණු කරමි. පරියංක භාවනාවේදී හුස්ම ක්‍රමයෙන් සියුම් වී ගෙවි ගොස් නිශ්චලතාවයට පත්වේ. මේ වසරක පමණ කාලයක් හොඳින් පුහුණු කළෙමි. මෙවැනි රිට්‍රීට් එකකදී එම ස්ථානයට තත්පර කීපයකදී සිටීමෙන්ම යා හැකිය. ඉන්පසු සිතවිලි වේදනා නැවත හුස්ම ආදී වශයෙන් නොඑක් නිරීක්ෂණයන් කර සතිමත්ව කළ හැකිය. ධාතු ලක්ෂණ මාස 6ක පමණට පෙර ඉතා හොඳින් ප්‍රකට විය. මේ පරයන්ක 10ක පමණ නිරීක්ෂණය කළ විට නැතුව ගියේය. නිශ්චලතාවයේ සිට ධාතු ලක්ෂණ ධාතු ලක්ෂණ වලටත් ඊට පැහැදිලිව තද ගති, ගලා යන ගති, සුළඟ වැනි ස්වභාවය උෂ්ණ සීත වෙන වෙනම පැයක සිට තත්පර කීපයක විකාශනය වරහන් ඇතුළේ ට්‍රාන්සිෂන් දක්වා නිරීක්ෂණය කළෙමි. දැන් පරයන්කය සම්පූර්ණයෙන්ම සිටිනා ඉරියව්වට සීමා වී ඇත. නිශ්චලතාවයට පසු ක්‍රමයෙන් කයට කයට කය තුලට සතිමත් වීම සිදුවේ. කයේ ඉඳගෙන සිටින ඉරියව්ව සමග ඇති පීඩන කම්පන චංචල නිරීක්ෂණය කරමි. මේ කලින් අහම්බෙන් මෙන් සම්පූර්ණයේ වරහන් ඇතුලේ සයිකල් එකක් ලෙස නිරීක්ෂණය කළ ධාතු ගති ලක්ෂණ සමග ගැළපිය යුතුයද? නැතිනම් පොඩ්ඩක් ඉන්න. හරි ඒක කියන්න. ඒ වාක්‍ය නොගැලපීමක් පොඩ්ඩක් තියෙනවා මම ආයෙ කියවනම්. මෙය කලින් අහම්බෙන් මෙන් සම්පූර්ණයේ වරහන් ඇතුලේ තියෙන සයිකල් එකක් ලෙස නිරීක්ෂණය කළ ධාතු ගති ලක්ෂණ සමග ගැළපිය යුතුයද? හ්ම් ඊට පස්සේ කියනවා නැතිනම් ඉරියව්වේ ඇතුළට ඇතුළට තවදුරටත් පරියංකවලදී නිරීක්ෂණය කළ යුතුයද? ඒක තමයි පරියංක භාවනාව පිළිබඳ තියෙන්නේ. සක්මන් ගැන තියෙනවා සක්මන් භාවනාවද ඊටා හොඳින් කෙරේ. පැයක පමණ નિરાයාස සක්මන් નિરાයාසයෙන් සක්මන කළ හැක. මෙහිදීද නිශ්චලතාවයේ සිටමින් සක්මන අවට ශබ්ද ඇඟි චලනයන් සිතුවිලි නිරීක්ෂණය කරමින් සක්මනේ යෙදේ. බලෙන් සක්මනට සිත යෙදූ විට එය ස්ලෝ වී බීමක් පුද්ගලයෙකු මෙන් යැවේ. එම නිසා සක්මන નિરાයාස වූ විට නිශ්චලතාවය තුල සිටමින් නිරීක්ෂණය පමණක් කරමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද කාගේද කියලා? ආ අපේ සුරංගගේ. එතකොට අ සරන් මෙතනදී නිශ්චලතාවය කියලා අදහස් කළේ හොඳට يعني හිත අරමුණක් ඇසුරු නොකර <clears throat> හිත අරමුණක් ඇසුරු නොකර තැම්පත් වෙලා තිනවා කියන එකද නැත්නම් ඒතත් ඒතත් ස්වභාවයක්ද එහෙමයි එතෙන්දී පුළුවන් නම් මේ නිශ්චලතාවයෙම ඉන්න දෙන්න පුළුවන් නම් ඊට වඩා හොඳයි ඒ කියන්නේ දැන් අරමුණු තියෙනවා අපි තුමු සක්මන් භාවනාව කරනවා සක්මන් භාවනාව කරද්දී පාදයට දැනෙනවා එහෙමයි ඊළඟට රූප පේනෙනවා සද්ද ඇහෙනවා හැබැයි හිත එකකටවත් දාන්න ඕනේ එහෙම එහෙම කරන්න පුළුවන් නම් අන්න තවත් හොඳයි එහෙනම් ටික ටික අපිට යන්න තියෙන මේ පැත්තට ඒ කියන්නේ දැන් අපි මුලදී තමයි සමාධියක් ටිකක් ගැඹුරු සමාධියකට ගිහිල්ලා හිත අරමුණු ඇසුරු නොකරන අරමුණු ඇසුරු නොකරන ස්වභාවයට යනවා අපි දවා නිමිත්ත පැත්තකට ගියා ශුන්්‍යත පැත්තකට ගියා ගියාම ඔන්න ඔයගේ තත්ත්වයක් තියෙනවා සමාධියක් කියලා යනවා සෑහෙන්න නිකන් ප්‍රබල ගතියක් තියෙනවා මේ නිකන් බංකරයට ගියා වගේ රිජ් එක ඇතුළට ගියා වගේ. මේ මොකක්වත් හිත ග්‍රහණය කිරීමක් නැහැ. හැබැයි සමාධියක ඉන්නේ. ටික ටික ටික ඒ தත්ත්වය දැන් අපි තේරුම් ගන්න. ඔන්න ඒක නැවත නැවත කළා කළා කළා. ඔන්න තේරුම් ගත්තට පස්සේ ඊළඟට අපි බලන්න ඕනේ පුළුවන් මේ දැන් Tamanට තේරෙන මෙහෙමත් හිතට ඉන්න පුළුවන්. සතිමත් භාවයක් තියෙනවා හැබැයි විශේෂ අරමුණක් ඇසුරු කරන්නේ නැහැ. ඊළඟට දැන් බලන්න ඕනේ බැරිද මේ අරමුණු වටේ තියෙද්දිත් ඒගොල්ලෝ ඇවිල්ලා මට එන්න කියලා කතා කරද්දිත් මට නොගිහින් ඉන්න පුළුවන්ද? දැන් සක්මන කරනවා පාදෙටත් ඕන්නම් දාන්න පුළුවන්. පාදෙට ඕන්නම් දාන්න පුළුවන් හැබැයි නොදා ඉන්නවා. ඊට සක් ඉඳගෙනත් ඉන්නවා. ඉඳගෙන ඉඳද්දී ඕන්නම් ආනාපාන සතියට දාන්නත් පුළුවන්. නොදා ඉන්නවා. ඊළඟට ඉරියවට දාන්න පුළුවන් නොදා ඉන්නවා. හිතවිලි වලට දාන්න පුළුවන් නොදා ඉන්නවා. හිත ඉන්නවා තමන් එක්කම. තමන් තුළම සාධීනව ඉන්නවා. මේ தත්ත්වය පොඩ පොඩ පොඩ හදාගන්න පුළුවන් නම් අන්න මම හිතනවා ඒ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ. ඔව්. හොඳයි. ඒක බුදුහාමුදුරනේ ලස්සන්ට කියනවා අනිස්සිතෝ අනුපාදානෝ සතෝ බික්ඛු පරිබ්බජේ කියලා එහෙම ලස්සනට මේ මට මතක විදිහට මේ ද්වේතානුපසන සූත්‍රයේදී කියන්නේ කියනවා මේකේ මුල් ගාතාවේ පදයක් එනවා නිස්සිතස්ස චලිතං අනිස්සිතස්ස චලිතං නැත්තේ නෑ ඒක නෙමෙයි පැත්තට එන්නේ අනිශ්චිතෝ බලන්න මම කලින් මුලින් පදේ මට එන්නේ නැහැ. අනිශ්චිතෝ කියන්නේ බුදුහාඳුරෝ අන්තිමට කියන්නේ ප්‍රධාන වශයෙන් අපේ කියන්නේ විපස්සනා ටික වර්ධනය වුණාට පස්සේ අපි පැවැත්විය යුතු ස්වභාවය නැත්නම් අපි දිගට යන්න ඕන රටාව වශයෙන් බුදුහාමුදුරු හරිම කෙටියෙන් ඍජුව කියලා දානවා අනිශ්චිතෝ අනුපාදානෝ සතෝ බික්කු පරිබ්බජේ මේ සංසාරේ බය දක්නා වූ තැනැත්තා ඊළඟට එයා කටයුතු කරන්නේ කොහොමද අනිශ්චිතෝ අරමුණු ඇසුරු කරන්නේ නැතුව ස්වාධීනව මේ හිතට ඉන්න දෙමින් ඊට අනුපාදානෝ කිසිම දෙයක් උපාදාන නොකර සතෝ කියන්නේ සතිමත්ව සතිමත්ව ඉඳද තමයි මේ ටික තේරෙන්නේ. හොඳ සතිය හොඳට දැන් දියුණු වෙලා තියෙනවා. සතිය සතිය දියුණුලා ඉඳද්දි තේරෙනවා දැන් අරමුණක් ඇසුරු කරන්නේ දැන් මට රූපයකට හිත ගිහිල්ලා ඒ රූපේ බැහැගෙනත් නැහැ. සද්දයකට හිත ගිහිල්ලා සද්ද බැහැගෙනත් නැහැ. දැන් මම මුකුත් කනවා බොනවත් නෙමෙයි හින්දා දිවේ දැනෙන රසයකට හිත බැහැගෙනත් නැහැ. ඒ වගේමයි කායික වශයෙන් මොකක්වත් ලොකුවට ස්පර්ශයක ස්පර්ශ තියෙන්න පුළුවන්. වාඩිලා ඉන්නවා මේ දේවල් දැනෙනවා නමුත් ඒකට හිත බැහැගෙනත් නැහැ. හිතෙත් නිකන් ඈතින් වගේ දේවල් තියෙන්නත් පුළුවන් ඒක අල්ලන් යන්නෙත් නැහැ. ඔන්න අනිශ්චිත භාවයක් තියෙනවා. ඒ වගේමයි බැරි වෙලාවත් මේ ඉදිරිපත් වෙන අරමුණු වල යම් යම් පමණක නිකන් මේ තිබුණනම් චමත්කාර ජනක ස්වභාවයක් ලස්සනක් තිබුණනම් පරණ පුරුද්දට අපේ තියෙන කෙලෙස් ස්වභාවයට ඒක ගිහිලා උපාදාන කරන්න ඉඩ තියෙනවා. අන්න උපාදාන කරා නම් අන්න අපි තේරුම් ගන්න ඕනේ මෙතනදී අනුපාදානෝ කියලා තමයි බුදුහාඳුර කියන්නේ. බලන්න මේ උපාදාන කරා අන්න සතියෙන් පෙන්න දෙනවා ඔන්න ආයිත් ගියා. පරණ පුරුද්දට ඔන්න හෙඩියට පැන්නා. ගිහිලා ඔන්න ආයිත් දැන් දැවටෙනවා. ආයිත් ගිහිලා ඇල්ලෙනවා. ආයිත් ගිහිලා ඇලෙනවා. කෙනා ඔන්න උපාදාන කරා කියලා ඔන්න දැන් සතියෙන් පෙන්න දෙනවා. ඔන්න ප්‍රඥාව ඉදිරිපත් කළා. ප්‍රඥාවෙන් ඔන්න අපි හිමීට ආයි මෙයාගේ දෙට්ට ගන්නවා. කියන්නේ වැඩි දැන් කියන්නේ ඕක වැඩෙනකොට වැඩෙනකොට ඇත්තටම භාවනාව හරි සරල වීමක් වෙන්නේ. දැන් එච්චර තා ඉස්සර තාම දඟලන්න ඕනේ නැහැ. නිකන් බලන් ඉන්න තියෙන්නේ. දැන් හොඳට සතිමත් භාවයක් තියෙනවා. සතියේ මේ බලය යටතේ ඉන්නේ. ඒ රැකවරණය තුලයි අපි ඉන්නේ. හැබැයි තාමත් මෙයා යනවා. යන එක වල කියලා නැහැ. හැබැයි අපි හිර කරගෙන දැඩි සමාධියක හිටියොත් යන්නේත් නැහැ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් මෙයාට ඉඩ දෙන්නත් ඕනේ දඟලන්න. චුට්ටක් මේ ලිහිල් කරලා තියන්න ඕනේ කැමති නම් යන්න. අන්න එයා යනවා එතකොට. ඉතින් පරණ පුරුද්දට යනවා. ඒ යෑම හරහා තමයි අපි තේරුම් ගන්නේ තාම මොනවාද අපි ගාව තියෙන්නේ. කියන්නේ ඔන්න අපි හිතන රාගේ රාගේ තියෙනවා. ඔන්න තාම ඉතින් ලස්සන රූපයක් දැක්කම ඔන්න යනවා. රාගේ තියෙනවා. ඔන්න ලස්සන සද්දයක් ඇහුණාම මිහිරි සද්දයක් ඇහුණාම ඔන්න ඒක යනවා. හොඳ රසයක් දැනනම එතෙන්ට යනවා. මොකක් හරි වින්දනයක් දැනනම ඒකට යනවා. ඉතින් මේ මේ රාගේ තියෙන තාක් ඉතින් මෙයා යනවා. හැබැයි ගිහාම ඒකේ ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ දිගින් දිගටම ඒකෙම නිරන්තරයෙන් නිරත වෙලා වැඩි කාලයක් ඒ තුල নিমগ্ন වෙන්න ඉඩ දෙන්නේ නැහැ. අන්න අපි තේරුම් ගන්න මෙතන හිටියොත් තියෙන්නේ තව තව හිත කෙලසීමක්. තව තව මේ අපේ රාගානුසය නැත්නම් කාමාශ්‍රය වර්ධනය වීමක් තියෙන්නේ කියලා අන්න නුවණින් තේරුම් ගන්නවා. තේරුම් අරගෙන අන්න ප්‍රඥාව ඉදිරිපත් කළා ප්‍රඥාවෙන් යම් මොකක් හරි උපක්‍රමයක් පාවිච්චි කළා අන්න ආපස්සට එනවා. දැන් ආයෙත් එනවා අනිශ්චිත ස්වභාවය. ඊළඟට අපි හිතමු මොකක් හරි දේශසහගත අරමුණක් ආවා. ඔන්න ආයි ඉතින් පොඩ්ඩක් පැටලෙනවා. පැටලුනහම ඔන්න ආයි ඉතින් දැවෙන්න පටන් ගන්නවා. ඉතින් තේරුම් ගන්නවා දැන් හිතියේ නම් හරිම නිස්කලංක භාවයක හරිම සිසිල් ගතියක හිටියේ සිහිල් භාවයක හිටියේ. එතන නෑ මොකක්වත් කරදරයක්. දැන් ඔන්න මේ මිනිසයා ආයි ගිහිලා දැවෙනවා. කියන දැන් තේරෙනවා. ඉතින් තේරුණාට පස්සේ ආයි ඉතින් ගන්නයි තියෙන්නේ. ඉතින් බුදුහාඳුර කියනවා ඔය සතියෙන් තමයි මේ එන කෙලෙස් හැඩපහරවල් වළක්වන්නේ. ප්‍රඥාවෙන් තමයි ඒ සැඩපහර වියලවා හරින්නේ. රාගය කියන සැඩපහර එනවා. දැන් ඔය කාම ඕගය කියලා පෙන්වන්නේ. කාම ඕගය කියලා කියන්නේ කෙලින්ම කාම සැඩ පහරක්. කෙලින්ම දිය පහරක් එන්නේ. අන්න ඒක ඒකට දහන නිකන් මේ ඩෑම්යක් ගැහුවාගේ තමයි කෙලින්ම සතියෙන් කරන්නේ. ඒ යන්න ගිය ප්‍රවාහය නවත්ත ගන්නවා. හැබැයි ඒක වියලවා හරින්න සතියට තේරෙන්නේ නැහැ. ඒ වියලවා හරින්න කරන්නේ වියලවා හැරීම කරන්නේ ප්‍රඥාවෙන්. යානිසෝතානි ලෝකස්මින් සතිතේ සංනිවාරණං. සෝතානං සංවරම් භූමි පඤ්ඤා යේතේ පිටියරේ. මේ යම් තාක් මේ ලෝකේ කෙලෙස් සැඩ පහරවල් තියෙනවා නම් ඒකට මේ සතිය තමයි සංවරය කියලා කියන්නේ. සතිය තමයි මේ සැඩ පහරවල් මෙල්ල කරන්නේ. හැබැයි පඤ්ඤා යේතේ පිටියරේ. ඒවා පිසතාලා හරින්නේ නැත්නම් ඒවා වියලවා හරින්නේ ප්‍රඥාවෙන්. මේ සතියයි ප්‍රඥාවයි ඉදිරිපත් කරගෙන තමයි ඉස්සරහට දිගට දිගට දිගට යන්න තියෙන්නේ. මෙයාට යන්න දෙනවා යන්න දීලා බේර යන්න දෙනවා දීලා බේර මෙහෙම කරන්න කරන්න කරන්න කරන්න අර මේ හිතේ අර තිබිච්ච පරණ පුරුදු ටික ඔන්න ටික ටික ටික ටික දුර්වල වෙවි දුර්වල වෙවි යන්න ඕනේ. මේ කියන්නේ මේ මේ ගමන ඒ කියන්නේ අපිට දැන් කියන්නේ මේක බලෙන් කරන්නත් බෑ. අපිට තියෙන හදිස්සියට මේ කරන්නත් බෑ. මේ මේකට ඒ කියන්නේ මෙතන දැන් හේතුඵල ධමයක් වැඩ කරන්නේ කියන එක අපි ටික ටික ටික ටික තේරුම් ගන්න ඕනේ. නිසා අපි අනිත් කටයුතුත් කරනවා. කටයුතු කරද්දී අපි ඔන්න හිත දිහා බලන් ඉන්නවා. බලන් ඉඳද්දී ඔන්න හිත ගිහිලා ආයි පැටලෙනවා. පැටලුනාම ආයි බේර ගන්නවා. සමහරලාට ඉතින් පැටලලා ඉන්නවා. බේරන්නත් බෑ. ඉතින් එතකොට ඉතින් තේරෙනවා. Tamanට තේරෙනවා අද නම් අහු වුණා, අතෙන්දී අහු වුණා, මෙතෙන්දී අහු වුණා, ගොඩ දා ගන්න බැරි වුණා කියලා තේරෙනවා. ඔයගේ ඉතින් ඔහොම ඉතින් වැටියට තමයි ඉතින් හැම තැනම ඉතින් වැටෙනවා ආයි ගොඩ දා ගන්නවා ආයි වැටෙනවා ඉතින් ගොඩ දා ගන්නවා. එහෙම තමයි යන්න තියෙන්නේ. අමාරුවෙන් යමු ඉතින් නේද? ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ අවසරයි මා සක්මන් කිරීමට ප්‍රිය කරමි. නමුත් පරයන්ක භාවනාව කිරීමට මැලිකමක් දක්වමි. මෙයට ප්‍රධානම හේතුව වන්නේ ශාරීරියේ දැනෙන වේදනා නිසා එක දිගට පැයක් සිටින විට දණහි සහ කොන්ද රිදීම වැනි දේ නිසා ඉරියව් වෙනස් කිරීමට සිදුවීමයි. මේ නිසා දිගින් දිගටම දැනට අවුරුද්දකට පමණ අවුරුද්දක පමණ කාලයක සිටම පරයන්ක භාවනා කිරීම භාවනා වැඩමුළුවලදී මුළු වලටම පමණක් සීමා විය. එනමුත් හැකි විට සක්මන් කිරීමත්, gedara රාජකාරී වැඩ කටයුතු කරන විට සතියෙන් සිටීමටත් උත්සාහ කරමි. කරන කියන හැමදේම අනිත්‍ය බව හැම විටම සිතයි සිතෙයි. එනමුත් මේ ළඟකදී මා පාසල් යන කාලයේ ඊටමත් කැමති වූ ගැහැණු ළමයි පිරුණු හදක් හතුරු හිතා ගොළු හදවත වැනි නවකතා නැවත නැවත කියවීමට <laughs> බලවත් ආශාවක් කාලෙකින් ඒ ටික අහගත්තේ <laughs> අවුරුදු 6-7ක් පමණ නිවුස්වත් බැලීමට ආශාවක් නැතිව සිටි මට නැවත මේ ලෙස සිත වෙනස් වන අයුරු තේරුම් ගත නොහැකිය. නමුත් මේ බලපෑම් වලට යටත් වීමට සිදු වී නැවත ඒ ඒවා කියවීමට පෙළඹුණෙමි. කරුණාකර මෙවැනි දේ සිදුවන්නේ හිතේ කෙලෙස් නැවත අවදි වූවක් නිසාද? එසේ නැතිනම් ඊයේ සඳහන් කළ පරිදි ඊතා කැමැති සින්දුවක් නැවත ඇසීමට ඇති ආසාවක් වැනි හිතයට පවතින අනුචය කෙලෙස් නිසාද? තෙරුවන් සරණයි. මන්න හිතන්නේ දැන් සක්මන කරන එක හොඳයි මේ පරයන්ක භාවනාවත් එකතු කරගන්න තිබුණා නම් හොඳයි ඔය ඔය ටික මං හිතන්නේ මතුවෙන්න තිබුණා මීටත් කලින් සක්මන හොඳට කළා ඊළඟට වාඩි වුණා නම් මොකද වාඩි වුණාම හොඳට හිතේ තැම්පත් භාවය වර්ධනය වුණාම ඔය වගේ කුණු ලෝඩ් එකක් තියෙනවා නම් එන්න ඉක්මනටම එනවා <laughs> මේ ඒ හින්දා දැන් අර ටිකක් කල් ගිහිල්ලා මේ කාලයක් තිස්සේ සක්මන කරනකොට කරනකොට අර එතනත් සමාධිය හොඳට හැදෙනවා. එතනත් හොඳට ඒකාකාරී බවකට ඒකාග්‍රතාවයකට හිතපත් වෙනවා. හිත සංසිඳනවා. සංසිඳනහම ඔන්න මේ පරණ මතකයන් එනවා. මේක කිසි වැරද්දක් නැහැ. මොකද අපේ අපේ නොදන්නවාට නොදන්නවා වුණාට අපේ හිතේ ඔය වගේ තැම්පත් වෙලා තියෙනවා සෑහෙන්න මතක සටහන් තියෙනවා ඊළඟට පෑරිච්ච දේවල් හිතේ තියෙනවා මේ ඔක්කොම විපස්සනාව හරහා ලස්සන්ට මේ එළියට දාලා ඔක්කොම ටික සුද්ධ කරලා දෙනවා ඒ නිසා ඉතින් අපි මේ මේවට يعني මේවා නැවත යටපත් කරන්නත් එපා. අයි මේවා මතක් වෙන්නේ මට ඔය වැඩක් නැහැ නේ එහෙම කියලා මේවා කරන්නත් එපා. ඒනොට තියෙන්න ඕනේ පොඩ්ඩක් නිකන් විවෘත භාවයක්. සම්පූර්ණ නිකන් එන දෙයට ඉඩ දෙන ගතියක්. හොඳට හිත තැම්පත් කරගෙන යනවා එනවා ඕන දෙයක් එනවා. ඉතින් ඒ එකක්වත් මගේ නෙමෙයි. මේ ඔක්කොම මේ යම් ස්වභාවයන් නිසා එන දේවල්. ඒක මගේ කරගත්තොත් නේ ප්‍රශ්නයක් තියෙන්නේ. ගොළු හදවත වෙන්න පුළුවන් ඕන දෙයක්. ගොළු හදවත ඉවර කරන්නයි තියෙන්නේ. <laughs> එන දෙයට ඉඩ දීලා ගොළු හදවත ඉවර කරා නම් ඔන්න තියෙන හදවතේ තියෙන දේවල් ටික ඔක්කොම එළියට එනවා. ඊට පස්සේ එළියට යනවා. අපිට අපි දොර වහන් හිටියොත් එළියට එන්නෙත් නැහැ. අපිට තියෙන්නේ විවෘත කරා ඔන්න ආවා. ඉතින් අපි එහෙම යන්න දුන්නා. මොක එකක්වත් මගේ නෙමෙයි. එකක්වත් මගේ ආත්මේ නෙමෙයි. එකක්වත් මට වැඩක් නැහැ. මේක අපි විවෘත කරන්න කරන්න යන්න දෙන්න දෙන්න හිතේ ලොකු සුද්ධියක් ඇති වෙනවා. ලොකු පාරිශුද්ධියක් ඇති වෙනවා. ඊට පස්සේ මේක එළියට ගියාට පස්සේ අන්න ඒ මතුවෙන ගතිය නැත්තම් ඉතිරි වෙන ස්වභාවය අරිට තිබුණාට වඩා සෑහෙන්න පිරිසුදුයි. නිසා හුඟක් වෙලාවට මේ පරයන්ක භවනාදී ඔය තගේ තත්ත්වයක් බොහෝ යෝගාවචරින් අත්දකිනවා. හිත හොඳට තැම්පත් වෙගෙන එනවා. ඒ කියන්නේ තේරෙනවා දැන් කලින් තරම් අරමුණු නැහැ. ටික ටික ටික තැම්පත් වෙගෙන ආවා. දැන් ඔන්න තැම්පත් වෙනවා. තැම්පත් වුණාට පස්සේ ඔන්න කොහේවත් නොතිබිච්ච කෙලවරක් නැති මතකයක් අවදි වෙන්න ගන්නවා. එහෙම නැත්නම් සිතුවිලි රාශියක් එන්න ගන්නවා. අපි හිතන්න සමාලාට මෙතන මේ ඔන්න සතියේ කැඩුනා මගේ සමාධිය නැති වුණා මොකද්ද මේ වුනේ ඔන්න කවුරු හරි මොකක් හරි කරා ඔහොම කියලා ඉතින් රටේ නැති දේවල් අපි කියනවා නමුත් එතන වෙන්නේ අර වගේ අර පරණ තිබිච්ච ඔන්න දෙයක් එළියට එමක් තියෙන්නේ අපිට තියෙන්නේ මේ වෙලාවේදී බොහොම සංසුන්ව මේ එන දෙයට ඉඩ අරින්නයි තියෙන්නේ එන එන ටික එහෙම යන්න අරින්නයි තියෙන්නේ අන්න ඒ ටික ගිහිල්ලා සම්පූර්ණයෙන්ම සුද්ධ වුණා නම් අන්න හිත දැන් සෑහෙන්න බර අඩුයි සෑහෙන්න සැහැල්ලුයි සෑහෙන්න පවිත්‍රායි අන්න ඒ මනස තව තව ඉස්සරහට යනවා. එහෙනම් තේරුම් අරගෙන අර ගනිමින් යන්නයි තියෙන්නේ. මං හිතනවා පොඩ්ඩක් මේ ඔය වැඩේ තව ටිකක් පහසු වේවි. සක්මන විතරක්ම කරන්නේ නැතුව සක්මනේදී දැන් අපි ඉඳගත්තොත් ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා ඉඳගන්න නැතුව සක්මන ටිකක් කළා ඉවරලා එහෙම්ම හිට ගන්න. සක්මනේ කොනට වගේ ගිහිල්ලා හිතේ එකඟතාවය හැදුනට පස්සේ ටිකක් හිටගෙන හිටගෙන බලන්න දැන් මොකද වෙන්නේ? S2ක් පියාගන්න. කියන්නේ අපි සක්මන කරද්දී අසුත් අරගෙන ඔක්කොම කරද්දීනේ කරන්නේ. නමුත් දැන් අර ඉඳ ගන්න තියෙන අකමැත්තක් ප්‍රශ්නයක් තියෙන නිසා ඒ වෙනුවට අපිට පුළුවන් හොඳට සක්මන වර්ධනය වෙලා සතිය ඉස්සරහට ආවට පස්සේ ඔන්න සක්මනේ කොනට හරි කොහෙට හරි ගිහිල්ලා හිටගත්තා. ඇස් දෙකත් එහෙම පියාගත්තා. දැන් බලනවා මොකද වෙන්නේ. එහෙනම් මේ හිටගෙන භවනා කරන එකෙත් කිසි වරදක් නැහැ. හැමෝටම يعني එකපාරට මුලදී කරන්න අමාරුයි. හැබැයි ඉඳගෙන කරනවා වගේම සෑහෙන්න ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. නිසා ඒකත් උත්සාහ කරන්න කියලා මම ආරාධනා කරනවා. හොඳයි. අවසාන ප්‍රශ්නය මේ ප්‍රශ්නේ භාවනාවට එච්චරම අදාළ නැහැ මම කියවන්නම් ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ භාවනා කරන කාලයේ අධ්‍යක්ීම් වලින් පරිබාහිර එකකි. භාවනා කරන කාලයේ හිත හොඳින් තැන්පත් කරගෙන සිටීමේ හැකියාව ටිකින් ටික වර්ධනය වන බව පෙනේ. නමුත් එදිනදා ජීවිතයේදී ඒ ඊට වඩා වෙනස් බව හැඟේ. සම්පත් පිළිබඳව තිබෙන ආශාව තණ්හාව ඊටාම ශීඝ්‍ර ලෙස අඩුවවද දරුවන් මොනුපුරන්ගේ අනාගතය ඔවුන්ගේ දියුණුව ඔවුන්ව සැපවත්ව තැබීමට ඇති ආශාව අඩුවී නොමැත මේ සාමාන්‍ය දෙයක්ද මේන් ගැලවිය යුතුද ඒ කරන්නේ කෙසේද කරුණාකර පහදා දෙන්න තෙරුවන් සරණයි ඔහොම යන්නයි තියෙන්නේ එක පාට මුකුත් කරන්න යන්න එපා මේ මට මතකයි මේ ළඟදී හම්බුණා ලස්සන පොතක් කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේගේ අතහැරීම කියලා මම දන්නේ මෙහෙට හම්බෙලා තියෙනවද කියලා. පුංචි පොතක්. උන්වහන්සේ හරිය ලස්සනට විස්තර කරනවා මේ කියන්නේ මේ අතහැරීම කියන එක නිවැරදිව सिद्ध කරන ආකාරය. අපි සමානලාවට හිතනවා මේ මේ අනිත් අය මහා කරදරයක්, දරුවොත් මහා කරදරේ, ස්වාමියාත් මහා කරදරේ, බිරිඳත් මහා කරදරේ, රස්සාවත් කරදරේ. එහෙම කියලා ඉතින් අපි මේක අතහරින්න බලනවා. නමුත් ඒක නෙමෙයි වෙන්න තියෙන්නේ. මේවා දේවල් තියෙද්දිත් ටික ටික අපේ වැඩේ කරගන්නයි තියෙන්නේ. ඒ නිසා මේ මුළු ලෝකෙම මේ සිවුරු පරවා ගැනීම නෙමෙයි තියෙන්නේ. අපි අපි බලන්න ඕනේ මේ තියෙන කටයුතු අස්සේ කොහොමද මේ කරගෙන යන්නේ. අපි වෙලාව හදා ගැනීමයි ප්‍රධාන දේ. අපිට වෙලාව හදා ගන්න පුළුවන් නම් කොහොම කොහොම හරි අපේ මේ භාවනා කටයුත්ත කරන්න අන්න ඊට පස්සේ මේ අතහැරෙන දේ ක්‍රමානුකූලව සිද්ධ වෙනවා. ඒ කියන්නේ බාහිර දේවල් ටික ටික අතහැරේවි. අනිත් දේවල් ලුණත් අපි අල්ලගෙන වගේ හිටියට හිතින් අතහැරලා තියේවි. ඒකයි වෙන්න ඕනේ. අපි මේ සම්පූර්ණයෙන්ම ගෙදර අතහැරලාම නෙමෙයි මෙතන සිද්ධ වෙන්නේ. අපි ගෙදර ජීවත් වෙනවා. නමුත් ගෙදර ඉන්න අය හරහා නැත්තම් ඒ අයගේ කටයුතු හරහා අපේ හිතට එන බර පොඩ පොඩ අඩු වෙන ගතියක් තියෙනවනම් හරි. අපි ලොකු මමත්වයකින් ගන්නකොට නැත්තම් අපි ලොකු නිත්‍ය ස්වභාවයක්, සැප ස්වභාවයක් මට හැම දෙයක්ම පාලනය කරන්න පුළුවන් කියලා ගන්න ගතියක් තියෙනවනම් ඔන්න බර වැඩි. නමුත් මේවැය තියෙන යථාර්ථය තේරෙන්න තේරෙන්න ඇත්ත ගතිය ඇත්ත ස්වභාවය තේරෙන්න තේරෙන්න අන්න හිත සැහැල්ලු වෙනවා නිකන් අත හැරලා දානවා. දේවල් අපි අපේ යුතුයකම් ඉෂ්ට කරනවා. නමුත් අපි දන්නවා අපි කොයිතරම් අපේ යුතුයකම් ඉෂ්ට කළත් මේ දේවල් සිද්ධ වෙන්නේ යම් හේතුඵල ධර්මකට අනුව. මම මගේ කොටස ඉෂ්ට කරනවා. හැබැයි මම දන්නේ නැහැ මගේ පාලනයෙන් තොර තවත් හේතු කීයක් මේ ඉදිරියට බලපවත්වනවාද කියලා. අපි හිතමු දැන් දරුවන් ගැන කතා කරපු හින්දා අපි හිතමු අපි දරුවන්ගේ අනාගතය ගැන ඔන්න අපි යමක් කරනවා. ඒගොල්ලන්ට මග කියලා දෙනවා, අධ්‍යාපනය සඳහා උදව් කරනවා, පන්සලට එක්කන් එනවා. ඉතින් පුළුවන් තරම් ආගමික පසුබිමක් සකස් කරලා දෙනවා. ඉතින් අපි අපේ පැත්ත පුළුවන් තරම් උපරිමෙන් කරනවා. නමුත් ඒ දරුවන්ගෙත් යම් කෙසේ ගෙනාපු කර්ම ශක්තියන් තියෙනවා. ඊළඟට මේ සමාජයෙන් එන බලපෑම් තියෙනවා. ඉතින් වගේ নানা ප්‍රකාර හේතු රාශියක් හරහා තමයි අපි හැමෝම ජීවත් වෙන්නේ. එනිසා අපේ පැත්ත ඉෂ්ට කර පමණින් 100%ක්ම අනිත් අනිත් සාධකත් සම්පූර්ණ වෙයි කියලා හරියටම නිගමනය කරන්න අමාරුයි. හැබැයි ඉතින් අපේ කොටස අපි ඉෂ්ට කරන්නත් ඕනේ. අපිට මේ භවනා කරනවා කියලා අපේ යුතුයකම් ටික පැහැර හරින්නත් බෑ. ඒකයි අර මේ කුකුල්පනේ ස්වාමීන් වහන්සේත් හරි ලස්සනට පෙන්ලා දීලා තියෙන්නේ. අපි අපේ කොටස කරන්නත් ඕනේ. ඊළඟට හැබැයි අපි තේරුම් අරගෙනත් ඉන්නත් ඕනේ. මෙහෙම තතියක් තියෙන්නේ. මේ ලෝකේ කියන්නේ හරිම අවිනිශ්චිත ස්වභාවයක් තියෙන්නේ. මේකේ තියෙන අනිත්‍ය ස්වභාවයක් හැමදේම වෙනස් වෙනවා හේතුන් මත නඳා පවතින මේ හේතු එකක්වත් අපේ පාලනයෙන් යටතේ නෙමේ තියෙන්නේ ඉතින් තාම හරිම අවිශ්චිත හේතු රාශියක් මත සකස් වෙලා ඵලයක් හට අරගෙන තියෙනකොට මේ එකම හරි හේතුවක් කැඩුනොත් මේ එකම හරි හේතුවක දිගින් දිගට සිද්ධ වෙන සම්පාදනය නතර වුණොත් මේ ඵලය කඩන් වැටෙනවා. හරිම අවිනිශ්චිත භාවයක් තියෙන්නේ. ඒ නිසා අපි කොයිතරම් රක්ෂණ සහතිකය ආරන්ති වුණත් කොයි තරම් අපේ ගෙවල් දොරවල් වල සියලු ආරක්ෂා විධිවිධාන සලස්සගෙන තිබුණත් මොනවා වෙනවද කියලා 100%ක් නම් ගැරන්ට් කරන්න බෑ. මේ ළඟදිත් ඇත්තටම මේ මේ පොඩි අවාසනාවන්ත සිදුවීමක් වෙලා ඒ දොස්තර මහත්තයෙක් හම්බෙන්න ආවා. ඉතින් අවුරුදු 10ක් විතර වගේ ඊටත් වැඩි මේ දොස්තර මහත්තයෙක්. ඉතින් තමන්ගේ පවුල වෙනුවෙන්මයි කැපෙලා තියෙන්නේ. දැන් සමහර අය ඉන්නවා. ඉතින් ඒ තරම්ම ඒව ගැන මේ වෙන්නේ නැහනේ. <clears throat> මේ දොස්තර මහත්තයා ඉතින් වැඩිදුර ඉගෙනීමක් කරන්නෙත් නැතුව පුදුම විදිහට තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන් බිරිඳ වෙනුවෙන් දරුවා වෙනුවෙන් කැපෙලා ඉඳලා තියෙනවා. ඉතින් දෙන්න පුළුවන් උපරිම දේ කළා තියෙනවා. කරන්න පුළුවන් උපරිම දේ කළා තියෙනවා. ඒ කියන්නේ කිසි ලෝභකමක් නැතුව තමන්ට හම්බෙන <clears throat> සියලුම ධනය වේදම් කරලා තියෙනවා තමන්ගේ දෙමව්පියන් වෙනුවෙන් ඊළඟට දරුවා වෙනුවෙන් බිරිඳ වෙනුවෙන් ඒ වගේම මේ බිරිඳ ඒ වෙනකොට මාස ගානක ගැබිනියක් වෙලා තියෙනවා. ඉතින් මෙහෙම ඔක්කොම තියලා තියෙද්දී ගෙදර ගිනි ගන්නවා. ගෙදර ගිනි අරගෙන සභාවට ආරංචි වෙන්නත් ඇති මේ බෙල්ලංගිල වෙච්ච සිද්ධිය. ඉතින් මේ අන්තිමට ඇවිල්ලා බලනකොට මේ මෙයා ඉතින් දුවගෙන යනවා ගෙදර. මෙයාත් ගිහිල්ලා මේ මේ අන්තිමට টয়ලට් එකේ තමයි මෙයා තින්නෙන් බේරෙන්න කියලා මෙයා එතෙන්ට යනවා. ගිහිල්ලා මෙයාට සිහියෙන්නේ දවස් තුනකට පස්සේ ඉන්ටෙන්සිව් කෑ යුනිට් එකේදී. ඊට පස්සේ බලනකොට දුව ඉතිරි වෙලා නෑ පුතාද කොහෙද ඉතිරි වෙලා බෙදලා නැති වෙලා. ඒ වගේ හරිම අවිනිශ්චිත භාවයක් මේ ලෝකේ තියෙනවා. අපි හොඳ දේ කරන්න වෙන්න පුළුවන්. නමුත් මේ ජීවිතයේ තියෙන අවිනිශ්චිත භාවය නම් හරිම හිතා ගන්න බෑ. ඒ නිසා අපි අර ලදලද අවස්ථාවේදී අපේ උත්සාහවත් වෙන්න ඕනේ මේ යම් ගුණයක් දිනු කරගන්න. මොකද අපිට තව කොච්චර කාලයක් ඉතිරි වෙනවාද කියලා කියන සම්බන්ධයෙන් නම් කිසිම මේකක් නැහැ. අපි දහමක් ප්‍රගුණ කළ යුතුයි. නමුත් මරණය නම් අවිනිශ්චිතයි. ඒකම බුදුහාඳුරෝ කියන්නේ විශේෂයෙන්ම ඔය මරණානුස්සතිය ගැන කියද්දී ඒකයි කියන්නේ. අපි කොයි අන්දමින්ද මේ යන්නේ? කවදද මේ යන්නේ? මොන හේතුවක් නිසාද මේ යන්නේ? මේ කිසිම දෙයක් මුලින් කියන්න බෑ. ඒ තරමට අවිනිශ්චිත භාවයක් මේ ලෝකේ තියෙනවා. ඉතින් මේක තේරුම් අරගෙන යන්නයි තියෙන්නේ. හොඳයි. එතකොට අපිට හොඳයි. ඔව් අපිට ලැබිලා තියෙන එතකොට ලිඛිත ප්‍රශ්න එපමණයි. කාට හරි වාචික ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. මයික් එකක් තියනවද? ආ හරි. සතිය සහ ප්‍රඥාව ගැන කිව්වා. ඔව්. අපිට එන යම් කිසි හිතේ ජල ධාරාවක් අපි બ્લોක් කරනවා නම් ඒක සතියෙන් කරන සිංහලට අපේ නීවරණයක් මොකක් හරි අපි බ්ලොක් කරනවා නම් ඒක සතියෙන් කරන එක. ඔව්. ඊළඟට ඒක අපි සම්පූර්ණයෙන්ම වතුර පහර නිවි යනවා නම් ඒක ප්‍රඥාවෙන් කරන එක. ඔව්. ඉතින් මම කල්පනා කරේ දැන් අපිට හදිස්සියේ තරහවක් ඇති වෙලා අපි කල්පනා කරන මේ තරහවත් ආපු නිසා මට මං අසනීප වුණා මට මේ ඇඟට අමාරුයි මට හරියට භාවනාවක් කරගන්න බැහැ කියලා මම ඒ තරහව ඇති වුණු හේතුව සම්පූර්ණයෙන්ම සාමාන්‍ය දෙයක් කියලා ඒක අමතක කරලා දාලා තරහෙන් ගොඩ වෙනවා නම් ඒක සතියද ප්‍රඥාවද? ඔව්. ඇත්තටම දැන් තරහා ආවා කියලා දැනගත්තේ මොකෙන්ද? ඒක තමයි. ඒ කියන්නේ සතියෙන් තමයි පෙන්ලා දෙන්නේ. සෙන්ලා දෙනවා ඔන්න දැන් ඉන්න ඕන තැන නෙමෙයි ඉන්නේ කියලා පෙන්ලා දෙන්න සතියෙන්. ඊළඟට ඒ තේරුම් ගත්තට පස්සේ හරි තැනට යන්න ක්‍රමෝපායන් හදලා හොයලා දෙන්නේ ප්‍රඥාවෙන්. එහෙනම් බුදුහාඳුරෝ ඒ කියන්නේ දිගට යන පාරේදී බුදුහාඳුර කියන්නේ අරියේන සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ. මෙන්න මේ වගේ ආර්ය වූ ස්වභාවයක් තියෙනවා. මේ සතියයි ප්‍රඥාවයි හරියට අත්වල බැඳගෙන යන ගතියක් තියෙන්නේ. අපේ හිත සංවේදී වෙන්න වෙන්න නැත්තම් ලොකුවට බරපතල අරමුණු ඇසුරු නොකර සාධිහිනව ඉන්න ඉන්න පොඩි දෙයක් වුණත් එයාට ටක් ගාලා තේරෙනවා. ඒ කියන්නේ අපි හිතමු හිත පිරිසුදු නම් නිකන් හිතන්න අපේ වස්ත්‍රයක් තිබුණා බොහොම අපිරිසුදුයි. මචං ගෑවිලා දැලිකුණු ගෑවිලා අප විතරයි ඉතින් මේකට තීන්ත බින්දක් දැම්මට කිසිසේත්ම පේන්නේ නැහැ. නමුත් අපි තුමු මේක අපි හොඳට සෝදලා සෝදලා සෝදලා පිරිසුදු කළා. අපි තුමු මේක සම්පූර්ණ සුදු වස්ත්‍රයක් බවට පත් වුණා කියලා. මේකට පුංචි තීන්ත බින්දක් දැම්මත් හොඳට කැපිලා පේනවා. අන්න ඒ වගේ අපිත් මේ භාවනාව කළා හොඳට හිත හදාගෙන හදාගෙන යනකොට හිත ටික ටික තව තව තව හිතේ තියෙන පැහැදිලිභාවය වර්ධනය වෙනවා. තව තව පිරිසුදු වෙනවා. පිරිසුදු වෙන්න පිරිසුදු වෙන්න පොඩි හරි දෙයක් මේකට වෙනකොට හිත ගිහිල්ලා ඇලෙනකොට හිත ගිහිල්ලා ගැටෙනකොට මේකට තේරෙනවා. මේ තේරෙන්නේත් අර කලින් තරම් බරපතල මට්ටම් වලදී නෙමෙයි. ඊට අඩු මට්ටම් වලදී අඩු තීව්‍රතාවයකින් දැන් තේරෙන්න ගන්නවා. අන්න තේරුණා නම් ඊට පස්සේ ඉතින් අපිට ප්‍රඥාවෙන් ඉදිරිපත් කළා මේක කපා හරින්න පුළුවන්. බුදුරජාන් වහන්සේ ඉතින් මේ ප්‍රඥාව ඉදිරිපත් කළා මේ හිත මුදව ගන්න හැටි විවිධ උපක්‍රම පෙන්ලා දීලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ඔය ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ ඒකෙදි කියනවා ක්‍රම තුනක් පෙන්වනවා සාමාන්‍ය මේ යෝගාවචරයේකට. එකක් තමයි කියන්නේ මේ <clears throat> දැන් අපි හිටිය තැන හරිම සංසුන්. අපි හිතන්න අරමුණු ලොකුවට ඇසුරු නැතුව අරමුණකින් පෙලීමක් නැතුව බොහොම සංසුන්ව සාමකාමීව හිත නිකන් කැදැල්ලට ගියා වගේ හරීම නිකන් කියන්නේ කිසි පෙලීමක් නැතුව දැවීමක් නැතුව තිබුණා. හැබැයි ඔන්න අපි හිතමු හිත ගිහිල්ලා ඔන්න දේශ අරමුණක් ගත්තා. දේශාරමුණක් ගත්තාම එතන තියෙන හරි ගොර හැඩි ස්වභාවයක්. හරි රළු ගතියක් තියෙන. අන්න එින්ද බුදුහාමුදුරු කියන මේක ඕලාරික වශයෙන් දකින්න. දැන් මේ අලුතෙන් ඇතිවෙච්ච தත්ත්වය ඕලාරික වශයෙන් දකින්න. ඒක දැක්කනම් ඒක තේරුම් ගත්තනම් ඒතන තියෙන පිළීමක් හිත ආපස්සට එනවා එතකොට. ආයෝක දැන් දඟලන්න දෙයක්වත් නැහැ මේක තේරුම් ගත්තනම් එයා ඉබේම එතෙන්ට එනවා. ඔන්න ඕලාරික වශයෙන් දකින්න කියනවා. ඊළඟට කියනවා දැන් මේ අපි මේක ක්‍රමයක් තව පෙන්නනවා ඕන්න මේ හටගත්තු ස්වභාවය හේතුන් නිසා හට මේ මොකද්ද හරිම සංකතයි සංකතයි කියලා කියන්නේ මේ හේතු මත රැඳෙන ගතියක් තියෙනවා මේක කඩන් වැටෙන ගතියක් තියෙනවා අපි තුමු දැන් අපි ද්වේෂය වෙනුවට අපි තුමු රාගේ හරහා ගිහිල්ලා කියලා රාගේ හරහා ගිහිල්ලා දැන් හිතේ ලොකු ආස්වාදයක් තියෙනවා හැබැයි හරිම හරි අවිනිශ්චිතයි මේ ලැබෙන ආස්වාදය හරි අවිනිශ්චිතයි හේතු රාශියක් මත මේක යැපිලා තියෙන්නේ ඉතින් මේ ගතිය දකින්න කියන සංකතයි කියලා සකස් කරන ලද්දක් මේක මේක හිතින් තම අඩු වැඩි දේවල් දාලා හකස් කරන ලද්දක් මෙතන තියෙන්නේ. අර ඒක තේරුම් යනකොට මේකේ තියෙන ඒ තියෙන හිස් ස්වභාවය තේරිලා අන්න ආපස්සට එනවා. තව බලන්න කියනවා පටිච්චසමුප්පන්නයි කියලා. මේ ඇතුළත தත්ත්වයේ தත්ත්වය මත ඉන්නේ නැතුව මේකට හේතුව මොකද්ද? ආපස්සට බලන්න කියනවා හේතුව මොකද්ද කියලා. අන්න හේතු ටික හොයලා බලනකොට දන්නේම නැතුව අපි මේ ඇතුළෙච්ච தත්ත්වයට කිසිම උදව්වක් කරන්නේ නැහැ. අපි ප්‍රඥාවෙන් බලන්නේ හේතු. හේතු බලනකොට හේතු බලනකොට අන්න ටික ටික ටික මේ தත්ත්වෙම ගහැරලා යනවා. පටිසමුප්පන්න ස්වභාවය දකින්න කියලා කියනවා. ඉතින් ওই වගේ ක්‍රම ඉදිරිපත් කළ බුදුහාඳුර පෙන්ලා දීලා තියෙනවා ඔය වගේ ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ප්‍රඥාවෙන් කොහොමද ආයෙත් මේ හිත උපේක්ෂාවට ගන්නෙ. දැන් ඊට වඩා වර්ධනය වෙච්ච මට්ටම් වලදී කියනවා දැන් සේක පුද්ගලයෙක් නම් එයා දන්නවා දැන් මේක මේකේ අනිත්‍ය ස්වභාවයක් තියෙන්නේ මේක පෙළෙන ස්වභාවයක් තියෙන්නේ මේ කොච්චර පාලනය කරන්න ගියත් පාලනය කරන්න බෑ කියලා එයාට හොඳටම තේරලා තියෙනවා. හැබැයි තාමත් මේ හිත යනවා. තාමත් මේ හිත ගිහිල්ලා අල්ලනවා. ඇල්ලුවාම නිකන් හිතේ ඇති වෙන්නේ හරි ජුගුප්සාවක්. මහා ලැජ්ජා අයියෝ තාමත් යනවන්නේ මේක කියලා. ඉතින් අර එහෙම හැඟීමක් එන්නේ. ඉතින් බුදුහාමුදුරනේ අට්ටි යති හරා යති jigucchati. මේ ඇතිවෙච්ච අලුත් తත්වය ගැන එයාගේ කැමැත්තක් නෙමෙයි තියෙන්නේ. එයාගේ තියෙන්නේ මේ හා පිළිකුල් ගතිය. තාමත් මේ යක්ෂයා යනවනේ මේකට. කියලා අන්න එහෙම ගතියක් දැන් හිතට එන්නේ. අන්න එහෙම ගතියක් උනත් ඇති කියනවා. මොකද අර එයා දැකලා තියෙන දැන් ත්‍රිලක්ෂණේ හොඳට වැටහිලා තියෙන්නේ ආයෙතින් ඕක පෙන්වන්න දෙයක් නැහැ. තාමත් හැබැයි පරණ පුරුද්දට යනවා. ඒක වලකිලා නැහැ. මොකද ආශ්‍රයයන් තියෙන තාක් මේක යනවා. ඉතින් ඒ ගියාම අන්න තේරුම් ගත්තනම් අන්න ඒක හිත එනවා කියන අපත්තට. ඒ ඒ ඒ වැඩ ටික තමයි ප්‍රඥාවේ තියෙන්නේ. පෙන්ලා දෙන එක සතියෙන් කරනවා. මේ අපි පාවිච්චි කරන හිත බේරා ගැනීම සඳහා පාවිච්චි කරන ක්‍රමෝපායන් ටික ප්‍රඥාවේ වැඩ ටිකක් තියෙන්නේ. හොඳයි. මා දැන් මෙතන කියලා භාවනා කරනකොට ඔව් ඉදිරියට ගෙනියන්නේ ඇත්තටම එතෙන්දී අර ඉරියව්වට ගැනීම තමයි කරෙන්නේ. ඊටාම සරලම මේ එකක්. ඒක දැන් අපි ආනාපාන සතිය පිම්බීම හැකිලිම කියන එක ටිකක් සංකීර්ණ ගතියක් තියෙනවා. හැබැයි ඉරියව්ව කියන එක ඊටත් වඩා සරලයි. දැන් හුඟක් දෙනකොට ඉරියව් මට්ටම මදි සමහරලාවට මොකද අපේ හිත හරි සංකීර්ණයිනේ. හැබැයි බොහොම යම් චරිත තියෙනවා ඒ ඉරියව් ප්‍රමාණවත්. ඒ කියන්නේ ඉන්න කියලා කොහම එමෙ ඉන්නවා. අය යන්න උමනාවක් නැහැ. කියන්නේ අපි තුමු දැන් අපි අපි තුමු දැන් යම් යෝගාවචරයක් ඉන්නවා නම් මේ හිතට කියනවා මේ කය තුලම ඉන්න කියලා. දැන් ඉන්නේ වාඩිලා ඉන්නේ. මේ වාඩිලා ඉන්න කියලා වාඩිලා ඉන්න ඉරියව්ව තුල පමණක් මේ වර්තමාන මොහොතේදී හිත පවත්වනවා. පුළුවන්ද? ඒක තමයි. ඒ මේ පැවැත්වීම තමයි ඔන් පැවැත්. මට හුස්ම අහුවෙන්නේ නැහැ. හරි. පිම්බෙන ඇතුලෙන් එක දැනෙන්නේ නැහැ. අහහ. ඒ නිසා මේ ඉරියව්වට අවධානය යොමු කරගෙන ඉන්න ඒක ටිකක් කොච්චර ලයින් ඉන්න පුළුවන්ද? විනාඩි 5ක්. ඊට වැඩි වගේ ඉන්න පුළුවන්. විනාඩි 10ක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඒ විනාඩි 10 ඇතුළතදී හිත මොන වගේ අරමුණු ඇසුරු කරනවා කියලා තේරෙන්නේ? කායික වශයෙන් දැනෙන දේවල් තේරෙනවද? තේරෙන්නේ සක්මන් භාවනාව කරද්දි මොකද කරන්නේ? ස්වාමිනාස අද ඊයේ කිව්වට පස්සේ මම දැන් අද පියවර තුනක් ගන්න යන යනවා. ගෙනියනවා තබනවා. එතකොට ඒ ටික කරගෙන යන්න පුළුවන්ද? ඒ කියන්නේ සම්පූර්ණ එසවීමේ ක්‍රියාවලියේ හිත පවත්වන්න පුළුවන්ද? ගිනියාමේ තැබීමේ පුළුවන්. ඒ කියන්නේ හිත පිට යන්නේ නැහැ. පිට යන්නේ නැතුව හොඳට දැන් අපි තුමු පැය මුළු පැයම ගානට මේක ඉන්නවද? තරවත් දුරට ඒ කියන්නේ මේ අපි තුමු විනාඩි 10ක් විතර. ඊට පස්සේ ආයි පිට යනවා. කොච්චර ලයින් නද පිට ගිහිල්ලා? සමහර ගොඩක් ලයින් තාම. කොච්චර කාලයක් තිස්සේ භාවනා කරනවද? ඉඳලා පටන් ගත්තට සැරි සැරි නැවතුනවා ආරම්භ කරනවා ඒ වගේ දැන් මේ ළඟදී මෑතකදී තමයි පටන් ගත්තා. දැන් දිගට කරගෙන යන්නයි තියෙන්නේ. ඒ කියන්නේ මේක අතරමං වුණොත් ඒ කියන්නේ අතරමඟ අතහැරියොත් ඉතින් ආයි මුලින්ට යන්න වෙනවා. එහෙනම් මේකේ අඛණ්ඩ භාවය වැදගත්. එහෙනම් දවසේ යම් වෙලාවක් වෙන් කරගන්න ඕන උදෙත් මම මෙන්න මේ කාලෙදි පුළුවන් තරම් යමක් භාවනාවක් කරනවා. හවසෙත් හවස හරි නිදා ගන්න කලින් හරිත් ඔන්න මම සක්මනක් කරනවා. කියන්නේ අපි මේකට පෝෂණය දුන්නේ නැත්තම් මේක ආයි මේ වෙලා යනවා. කියන්නේ මේ කිසිම දෙයක් මේ ඉක්මනට දිනු වෙන්නෙත් නැහැ. ඊළඟට හිතේ ඉබේ රැඳෙන්නෙත් නැහැ. <laughs> ඒකමයි කියන්නේ දැන් දිනු කරගත්ත දේ ලිස්සල යනවා. අපි මේකට මේ උදව් කළේ නැත්නම් දිනු කරගත්ත දේ ආයි ගැලවිලා යනවා. ඒකයි කියන්නේ අර බුදුරජාන් වහන්සේ මේ ක්‍රම හතරකින් පෙන්වනනේ වීරය. මේ පහළ වෙච්ච කුසල ස්වභාවය මොකද්ද? uppannānaṁ කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය. ඔන්න ඔය විදිහට හරි ලස්සන වචන කීපයකින් බරපතල විදිහට කියනවා. මේක හොඳට තව ටිකක් දියුණු කරගන්න, හොඳට මේක වැඩිලා තියෙන්න, මේක මග මේ හිතෙන් ගෙලිහෙන්නේ නැති වෙන්න, මේකේ පරිපූර්ණත්වයටපත් වෙන්න ඔන්න යායම් කරන්න කියලා කියනවා. ඒ නිසා ටික ටික يعني අපි හදාගන්න දේ සතිය දිනු කරගත්තා නම් යම් පමණකට ඊළඟ දවසේ බලන්න දැන් උදාහරණයක් වශයෙන් මම කියනවා නම් අද හිතමු අද අද අපි සක්මන් භාවනාව කරද්දී අපිට පුළුවන් උනේ එක දිගට එක ළඟ තියෙන පියවර 10ක් විතරයි කරගන්න පුළුවන් උනේ. කොච්චර උත්සාහ කරත් 10කට වඩා කරගන්න බෑ. හිතමු අපි එහෙම හෙට හෙට උත්සාහ කරන් තියෙන මේක 11 කරගන්න. හැබැයි හෙටත් කරන්න ඕනේ. අපි තුමු හෙට කරේ නැහැ ඊළඟ සතියේ කරන්න කියලා. එතකොට ඉතින් ආයෙත් තුනට බහැලා. <laughs> අන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඔව් ඒක තමයි. ඒ හින්දා අර දිගට දිගට මේකට මේ උදව්ව දෙන එක අතිශ මේ ඊටාම වැදගත්. කිසි. ඒ කියන්නේ මේකේ මුකුත් නැහැ මේ රහස් නැහැ. මේක තනි කරම පුහුණුව තියෙන්නේ. තනි කර නිරන්තර පුහුණුව අපි කරනවා නම් අපේ නිරන්තරයෙන් මේ සතියෙන් ඉන්න ඕන. මම වර්තමානයේ ඉන්න ඕන. මේ හිත අතීතේ ගිහිල්ලා පැටලි පැටලි ඉන්න නොදී වර්තමානට හිත ගන්න ඕනේ. අනාගතයේ ගිහිල්ලා පැටලි පැටලි ඉන්න නොදී වර්තමානෙට හිත ගන්න ඕනේ. මේ වර්තමානයේ කය කරන දේත් එක්ක මේ හිත ඉන්න ඕනේ, සතියෙන් ඉන්න ඕනේ කියන ඒ ඡන්දය ඇති කර ගන්නවා නම් අපි. ඒකට උනන්දුවක් ඇති කරගන්න ඕනේ. ඒකට මූලිකත්වයක් අපි දෙනවා නම් ඔන්න අපි ක්‍රම හොයනවා ඊළඟට. බලනවා කොහෙද මගේ සතිය ගිලිහෙන්නේ. නැත්තම් දවසේ කොයි වෙලාවද මගේ සතිය කැඩලා යන්නේ. කියලා අන්න පොඩි පොඩි අපිට අහු වෙනවා මෙන්න මෙතන මං දුර්වලයි මෙතන මං වික්ෂිප්ත වෙනවා මෙතෙන්දි මම හරිම අවිනිශ්චිතයි. ඔහොම කියලා තේරෙන්න ගන්නවා. අන්න එතකොට ඒ තැන් ටික විතරයි අපි ශක්තිමත් කරගන්න තියෙන්නේ. අන්න ඒ වගේ කියන්නේ මේකට ලොකු ඡන්දයක් අවශ්‍යයි, කුසල ඡන්දයක් අවශ්‍යයි මේකට මුල් තැනක් දෙන්න. ඒ හින්දා මං හිතන්නේ ටිකක් තව ඉදිරියට යන්න. එතකොට මේ ඔය මේ ඉරියව්වේ හිත දාගෙන ඉන්නකොට බලන්න මේ ක්‍රමානු දැන් ඕන්නම් මේ උදරයට මෙහෙම අත තියලා බලන්න පුළුවන්. උදර ප්‍රදේශයට අත තියාගෙන අතේ පුංචි චලනයක් තේරෙවි. ඒ ඒ චලනය කියන්නේ මේ උදරයේ පිම්බීම හැකිලිම. ඒක හරහා තමයි මේ අතේ චලනය සිද්ධ වෙන්නේ. ඊට පස්සේ හිමීට ඒක මෙහෙම චලනයක් තියෙන බව තේරුම් ගත්තට පස්සේ අත අයින් කළා ඒ චලනයට හිත තියන්නයි තියෙන්නේ. අත තියාගන්නත් කමක් නැහැ. පස්සේ අත වමනාවක් නැහැ Tamanට තේරුණාට පස්සේ චලනයක් තියෙනවා කියලා. ඒ නිසා තව ටිකක් ඉස්සරහට යන්න වෙනවා. යනකොට කායික වශයෙන් දේවල් තේරෙවි. මම දැන් මෙතන කියලා කියද්දී යන්නේ නම් සම්පූර්ණයෙන්ම මේ දැන් අපිට සාමාන්‍යයෙන් අපේ හිත Taman වෙත නෙමෙයිනේ තියෙන්නේ. අපි එක්ක දරුව ගැන හිතනවා, ආරය ගැන හිතනවා, මෙයා ගැන හිතනවා. එහෙම ස්වභාවයක් නැති ඉන්නේ. මේ වෙලාවදී අපි හිතන්නේ මම ගැන. කියන්නේ මේ ශරීරය ගැන කියලා ගන්න පුළුවන්. එයාට අතීතයත් නෙමෙයි අනාගතයත් නෙමෙයි මේ දැන්. දැන් මේ මොහොත. ඊළඟට මේ මොහොතෙත් මේ වටපිට තියෙන දේවල් එක්ක නෙමෙයි මේ ඉන්න ඉරියව්වේ. මම දැන් මෙතන මේ තියෙන මේ පොඩි ප්‍රදේශයේ පමණයි මම හිත පවත්වන්න ඕනේ. ඉරියව්වටම තමයි හිතගන්නේ. ඉතින් ඒක ටික ටික වර්ධනය වෙනකොට ඔන්න තමන්ට මේ කායිකව හිත පවත්වනකොට මේ කයේ යම් යම් වෙනස් වෙන ස්වභාවයන් නැත්තම් નિરાයාසයෙන් සිද්ධ වෙන ක්‍රියාවලීන් වැටහෙන්න පුළුවන්. ඔය ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියත් පිම්බීම හැකිලිම ක්‍රියාවලියත් ඒකට ගන්න පුළුවන් හොඳ උපක්‍රමයක්. පුළුවන් ඒ උනාට හිතේ සමාධි ගතිය මදි. ඒ ඒ කියන්නේ ඕක මට නිකන් මතු පිටින් යන්නේ. එහෙනම් ටිකක් අර වගේ දෙයක් හරහා ගිහිල්ලා තමයි පොඩ්ඩක් සතිය තව දියුණු කරගන්න ඕනේ. තව කියන්නේ සක්මණෙන් හදන්න. සක්මණ තව ටිකක් හොඳට කරන්න. කළා මේ සතිය දියුණු කරගන්න. දියුණු කරගෙන යනකොට ඊළඟ තව ඕන්නම් ඉරියව්වේ ටිකක් හිත තියන් ඉන්නකොට පිම්බීම හැකිලිම අපි තුන් තේරෙන ගත්තා කියලා තව ටිකක් කල් යනකොට ඊට පස්සේ මේ පිම්බීමක් ගානේ ඉන්න ඕනේ. හැකිලිමක් ගානේ ඉන්න ඕනේ. අර පිම්බීමේ මුල මැද අග, හැකිලිමේ මුල මැද අග. ඒ කියන්නේ හිත සෑහෙන සියුම් වෙන්න ඕනේ. සියුම් වුණාම විතරයි අපිට අර අර වගේ දෙයක් තේරෙන්න ගන්නේ. එතෙක් ඉක්මන් වැඩි යන්න දෙන්න. හැබැයි ඉතින් හිත පැවැත්වීම සඳහා يعني කයේ හිත පැවැත්වීම සඳහා ඔය දැනෙන දේවල් බලබලා ඕවැයි හිත හසුරෝ හසුරෝ හිටියට වරදක් නැහැ. දැන් වදින තැන් තියෙනවානේ. දැන් මෙහෙම වහන්න වදිනවා. ඇත් දෙක මෙතන වදිනවා. පාද ස්පර්ශ වෙනවා. මේ දේවල් තියෙනවානේ. ඒ ටිකේ කරකෝ කරකෝ හිතට වරදන්නේ නැහැ. නැත්තම් එයා හිත පිට පයින්නවානේ. ඒ ඒ පිට යන එක වළක්වා ගැනීම උපක්‍රමයක් වශයෙන් මේ කයේම දැනෙන දේවල් වල ඉන්න එකේ කිසිම වරදක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක දිගට කරන්න. ඒ ඒ දැනෙන දේවල් වල තව එකක් දැනීමක් පමණයි ඔය පිම්බිම හැකිලිම කියන්නේ. නැත්තම් ආස්වාස ප්‍රස්වාසය කියන්නේ. හොඳයි. 2යි 5යි. හොඳයි එහෙනම් අපිට වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපි ධර්ම සාකච්ඡාව අදට අවසන් කරනවා. තියෙනවද මාකාර ප්‍රශ්නයක්? ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ ඊයේ ඔබ වහන්සේ මට සාරාංශ වශයෙන් කිව්වේ මේ සමහිත පවත්වන්න කියන එක. පරයන්කේදී අද ඇත්තටම තීන මිද්දේ වහන්සේ පළවෙනි ප්‍රශ්නෙට උත්තර දීපු හැටියට මේ තීන මිද්දේට වැටෙනවා කියන එක මම හොඳට තේරුණා නිදිමත ගතියන්නේ. එන එක. ඉතින් එතෙන්දි සමහිත පවත්නවා කියන කියන්නේ ස්වාමීන් වහන්සේ මේ මම හිතුවේ මේ කයින් වචනයෙන් මගින් මේ වෙලේ කිසි දෙයක් වෙන්නේ නැහැ. සිතනුත් ඉතින් තීන විද ස්වභාවය හන්දා ඉතින් අඩු ගානේ වාඩි වෙලා හිටියනේ කියලා ඒක එක් ගැන ප්‍රසාදයක් ඇති කරගන්න එක මේ නින්දලියා කියලා දුක් වෙන්නේ නැතුව. ඒකම පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ සාමනාංශ සක්මනේදී සක්මන හොඳට කෙරුණා කියලා හිතුණා. මේ ඊට පස්සේ නිකන් දීපු මිනිහෙක් අර සික්සැක් යනවා වගේ මගේ නිකන් කකුල් තියෙන තැන ගැන මට කන්ට්‍රෝල් එකක් නැහැ වගේ දිගට නිකන් කකුල් එක්ක යනවා වගේ එහෙම ගතියක් තිබුණා විනාඩි 10ක් විතර දෙවෙනි සක්මනේ. ඔව් මම හිතන්නේ දැන් පළවෙනි එක නම් ඉතින් අර තීන මිද්දර වටනහම ඉතින් ඔළුව කඩන් වැටෙනවා. නැත්තම් නිින්ද යනවනේ. ඒක ඉතින් අපිට අපි ඔක දෙපැත්තක් තියෙනවා. يعني නිින්ද යන ගිහිලා තියෙන ස්වභාවයයි නැත්තම් සමාධියක ඉන්න ස්වභාවය අතර වෙනසක් තියෙනවා. ඉතින් නිින්ද ගිය ස්වභාවයේදී අපි සම්පූර්ණයෙන්ම මෙලෝඩයක් මතක නැහැ සම්පූර්ණයෙන්ම නිදි. ඉතින් ඒක ඒක හැබැයි හුඟක් වෙලාවට ඔය මේ මේ උදේ කෑමෙන් පස්සේ නැත්තම් දවල් ආහාරයෙන් පස්සේ ටිකක් අර තියෙන බත් මතින්ද ඒ ආහාරවල මේකත් එක්ක එන්න පුළුවන්. ඉතින් වගේ වෙලාවට හුඟක් තින් සක්මන වගේ දෙයක් නැත්තම් සාකච්ඡාවක් වගේ දෙයක් මොකක් හරි අර ටිකක් මේ සම්බන්ධ වෙන ගතිය තියෙන දෙයක් තමයි හරියන්නේ. හතු අපි මේ දානේ ගත්ත ගමන්ම ඉඳගත්තාම එච්චරම ඒකේ සාර්ථකත්වයක් නැහැ. ඒ වගේ තැන්වලදී ඕන නැති උපක්‍රමයක් වශයෙන් මූණේ වතුර ටිකක් එහෙම ගාගෙන නැත්තම් තේ ටිකක් බීලා හිත ටිකක් අර කයේ කයේ යම් පමණක උත්තේජනයක් ඇති කරගෙන පටන් ගත්තා නම් ඔන්න ටිකක් වළක්ව ගන්න පුළුවන්. සක්මණේදිත් මට හිතෙනවා අර ඒකාකාරී බවකට ආවහම ඔය වගේ නිකන් පොඩ්ඩක් නිකන් පාලනයෙන් තොරව යනවා වගේ ගතියක් දැනේවි. ඒක බලන දිගට එනවද කියලා. ඒ කියන්නේ අද විතරක්ද ওই தත්ත්වය අත්දැක හැමදාම ওই தත්ත්වය වෙනවද? අද විතරයි සම. අද විතරයි. අද තමයි ඒ කාලය පැවතුනේ. හරි. දැන් හුඟක් කල්ද භවනා කරන්නේ? අවුරුදු එකමාරක්. එකමාරක්. සක්මන දිගටම කරා. හැමදාමත් කරනවද? සක්මන හැමදාම කරුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ වින්ටර් එකේ මේ සීතල හන්දේදී. ඔව්. නමුත් පරයන්කේ හැමදාම කරන්න බන්නවා පැයක් වතර. හරි. බලන්න සක්මන තව ටිකක් අරගෙන යනකොට ඒ කියන්නේ සක්මන ටිකක් සියුම් වෙලා හිත හිත ලොකුවට ඒ අරමුණත් එක්ක ඉන් ඒ කියන්නේ අරමුණේ හොඳට ඉන්නේ නැතුව එයාට එයා නිකන් සාධිනවා වගේ ඉන්න හදනකොට ටිකක් ওই වගේ දේවල් වෙන්න පුළුවන්. මොකද අපි කියන්නේ සක්මනක් කරනවා කියන එක තුළ තියෙනවනේ ලොකු මනසේ සම්බන්ධයක් තියෙනවනේ. අපි මේක හොඳට යන දිශාව බලාගෙන යන්න ඕනේ. කයේ සමබරතාවය පවත්ව ගන්න ඕනේ. පාදයක් පාදයක් ඔසවලා තියන්න ඕනේ. ලොකු ක්‍රියාකාරීත්වයක් සම්බන්ධයිනේ මේකට. නමුත් අර ඒ පමණකට අපි සම්බන්ධයෙන් නැති වුනහම නැත්නම් අපේ දායකත්වය අඩු වුනහම පොඩ්ඩක් ඔන්න ඔය වගේ සිද්ධ වෙනවා. මේකේ සම්බරතාවය නැහැ. එහෙට යනවා මෙහෙට යනවා පොඩ්ඩක් ඒ වගේ ගතියක් එන්න පුළුවන්. හැබැයි ඕක හරියනවා. ඒ හින්දා එච්චර ගැටලුවක් කරගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ බලන්න පොඩ්ඩක් මේ සක්මනේදී නිින්ද ගියේ නෑනේ නේද? එහෙමත් නෙවෙයි නම් ඉතින් මේක තවඩක් වෙන්න ඉඩ හරින්න. නැවත නැවත මේක වෙන්න ඉඩ හරින්න මගේ හැල්ල යාවි. ඔව් හොඳයි. වෙනවා. බුද්ධ සරණං ගච්ඡාමි ධම්ම සරණං ගච්ඡාමි සංඝ සරණං ගච්ඡාමි කියලා කියන මම මම කියන්නේ කියන්නේ අහං බුද්ධං කියන්නේ නැහැ අහං බුද්ධං සරණං ගච්ඡාමි කියලා විජය මහත්තයා කියනවද නැහැනේ දැන් සාමාන්‍යයෙන් ඉතින් බුද්ධං සරණං ගච්ඡාමි මී කියලා කිව්වහම ඉතින් එතන මම කියලා තමයි අධ්‍යහාරයෙන් තියෙනවා ඔව් ඉතින් ඕක කොච්චර දුරට වැළියෙන්නේ නැවද ඉතින් ඔක ගියගෙන යනකොට එතකොට නිකන් අර හිතට නිකන් එකගේ නෑවාගේ නිකන් මම දැම්ම මම අතරින්න එපා. ඒක ඉබේ අතහැරෙන්න දෙන්න. ඒ අපිට මේක මමෙක් නෑනේ මොකක්ද මේ කියලා එහෙම අර බලෙන් මේ වගේ දෙයක් නෙමෙයි. ඒ මෙතන දුක අඩු වෙන ගතියක් තියෙනවා නම් අපිට හැමතිස්සෙම දුක රඳා පවතින්නේ මම ඉන්න තාක්. මම ඉන්න තාක් කියන්නේ අපි දැඩිවෙන් දැඩිව ග්‍රහණය කරද්දී නැත්නම් මමත්වයෙන් මේවා ගන්නකොට එතන මමෙක් ඉන්නකොට ඔන්න දුකයි. يعني එතන තියෙනවා යම්කිසි ඝර්ෂණයක් තියෙනවා. එතන යම්කිසි පෙලීමක් තියෙනවා. නමුත් ටික ටික ටික සතිය දියුණු වෙන්න දියුණු වෙන්න දේවල් තේරෙන්න තේරෙන්න ඉබේටම මේක අතහැරි අතහැරි යනකොට මමෙක් හදන්න තියෙන අවස්ථාවන් නඩු වෙලා යනවා. මේක අපි يعني තේරුම් දැන් මමෙක් නැති බව තේරෙන්න පුළුවන්. නමුත් ඒ අපිට සිද්ධාන්ත වශයෙන් දැනෙන දැනීම නැත්නම් තර්කයෙන් මමෙක් නැහැ කියලා එන ඔප්පු කිරීම ප්‍රමාණවත් නැහැ. අපි මමෙක් නැහෙනි කියලා හිතට ඕක බලෙන් කවද්දන කවද්දනව වෙනුවට පුහුණුවේ යෙදෙන්නයි තියෙන්නේ. පුහුණුවේ යෙදෙන්න යෙදෙන්න අපි අසතියෙන් ඉන්න කාලේ අඩු වෙන්න අඩු වෙන්න අර මමයා හදන්න තිබිච්ච අවස්ථාවන් අඩු වෙලා යනවා. කියන්නේ මමයා හදනවා අපි. අපි හිතන මෙහෙම අපිටම උදාහරණයක් වශයෙන් කියනවා නම් අපිටම ඔන්න පැයකට අපේ තියෙන චිත්තක්ෂණ 10 10යි කියලා හිතන්න. මම මේ උදාහරණයක් කියන්නේ. පැයකට තියෙන චිත්තක්ෂණ 10 10 නම් ඕකේ අපි භාවනාවක් නොකරන සෑහෙන්න අනිත් ඒ කියන්නේ මේ ඉඳුරන් එක්ක ඉඳුරන් පිනවමින් කටයුතු කරන කෙනෙක් මේ පැය ඇතුලේ අපිටම මේ 10 10න් ඉතින් 90 90 මේ කියන්නේ 90 කීයද 9000 ගාණක්ම ඔන්න මේවා හදනවා. මම මම සහිත සිත්තක්ෂණ හදනවා. දිට්ටි දිට්ටි සහගත සිත්තක්ෂණ හදනවා. නමුත් අපි සතිමත් වෙන්න සතිමත් වෙන්න මේ හදන ඒ මමයා සහිත චිත්තක්ෂණ ගාන අඩු වෙවි අඩු වෙවි යනවා. නමුත් ඒ වෙනුවට අපි සතියෙන් ඉන්න ගතිය තියෙනවා. එහෙම එහෙම වෙන්න වෙන්න අපි මේ මමයා හදන ගාන අඩුවෙන් අඩුවෙන් අපි හිතන්න මේ 10 10න් ඔන්න අපි දහස් තැනක විතරයි හැදුවේ කියන ඔන්න තවත් දැන් මමයා කියන එකක් නැහැ දැන්. ඉතින් ඔහොම ඔහොම අඩු වෙමින් යන ගතියක් තියෙන්නේ. කියන අපි අපි ඌමනාවෙන් තමයි හදන්නේ. නැතුව අපිට මේ කියන්නේ අපි තර්කයෙන් ඕක මේවා කරනවා වෙනුවට අපි සතියෙන් ඉන්න ඉන්න ප්‍රඥාවෙන් අරමුණු වල එල්බ ගන්න නැතුව ඉන්න ඉන්න උපාදාන නොකර ඉන්න ඉන්න හිතේ ඒ මමය හැදීම හරහා එන දුක නැති වෙලා යනවා මොකද මමය හදන්නේ අන්න එහෙම ස්වභාවයක් තමයි තියෙන්නේ දැන් බුදුහාඳුර කියන්නේ නිසිතස්ස චලිතං අනිසිතස්ස චලිතං නැති. දැන් මේ මොකක් හරි මේ මොහොක හරි එල්බගෙන ඉන්නවා නම් තමයි යාට චලනයක් තියෙන්නේ. නිසිතස්ස චලිතං. يعني අපි මොකට හරි අල්ලගෙන ඉන්නවා. ග්‍රහණය කරගෙන ඉන්නවා. ග්‍රහණය කරගෙන ඉන්නකොට මේ ග්‍රහණය කරගත දේ හෙලවෙනවා නම් අපිත් හෙලවෙනවා. අපිත් සලිත වෙනවා. අනිසිතස්ස චලිතන් නැති. එහෙම නැතුව මෙයා ඉන්නවා නම් බොහොම උපාදාන නැතුව බොහොම සංසිඳීමෙන් අනිසිත ස්වභාවයෙන් ඉන්නවා නම් එයාගේ චලනයක් නැහැ. මොකද එයාට තියෙන තමන් තුළම තියෙන සාධීනත්වයක් තියෙනවා. චලිතයේ අසති පස්සද්දි. දැන් මේ එහෙම චලන වෙන ස්වභාවයක්, එළියෙන් අනින ගතියක්, හොලවන ගතියක් නැත්තම් මෙයාගේ හිතේ තියෙන සංසිඳීමක්. චලිතයේ අසති, චලිතයක් නැත්තම් පස්සද්ධියක් තියෙන්නේ. පස්සද්ධිය සති නැති නොහොති. දැන් මෙතන මේ පස්සද්ධිය තියෙනවා නම් අර තණ්හාවෙන් කරන එහාට කරන නැඹුරුව මොකක් හරි අල්ල ගන්න ගතිය තව එහාකට තල්ලු කරන ගතිය, ඊළඟ මොහොත අපේක්ෂා කරන ගතිය නැහැ. චලිතේ අසති පස්සද්දි පස්සද්දියා සති නැති නොහොති. නැතියාගත අසති ආගති ගති නොහොති. දැන් මේ විදිහට මේ තණ්හාව නැත්තම් එහාට මෙහාට يعني මෙහෙම විඳඟ අරමුණක් ගැන බලන්න බලාපොරොත්තුවක් අපේක්ෂාවක් නැත්තම් එහාට මෙහාට යන ගතිය ආගති ගති කියන එක කියන්නේ. එහාට මෙහාට යන ගතියත් නැහැලු. ආගති ගතිය අසති චුතුපපාතෝ නහති. මෙහෙම එහාට මෙහාට වීමක් නැත්තම් ඊළඟ ස්වභාවයකට ගිහිලා එතන උපදින ගතියක් මෙතන භව සත්වයකට යන ගතියක් නැහැලු. චුතුපපාතෝ නහෝති ආගති ගතිය අසති චුතුපපාතෝ නහෝති. චුතුපපාතෝ අසති නේව ඉද නහුරං න උභේ මන්තරේව චුතුපපාතයක් නැත්තම් ඇතිවීමක් නැත්තම් එක භව තත්වයකට ගිහිලා එතන ඇතිවීමක් ඒක ජීවත් වීමක් වෙන ලෝකයක ජීවත් වීමක් වගේ ස්වභාවයක් නැත්තම් මෙතන ඒ කියන්නේ ඒ தත්වය තුල ඇත්තෙත් නැහැ කෙනෙක්. ඒ தත්වය තුලෙන් මමිකුත් නැහැ. මෙතනත් මමෙක් නැහැ. මේ දෙක අතරත් නැහැ. ඒ සේවන්තෝ දුක්ඛස්ස. බුදුහාමුදුර කියන්නේ ඔන්න ඕක තමයි දුකේ කෙලවර. අපි ඒ ඒ தත්ත්වය තමයි ටික ටික ටික ටික විපස්සනා යෝගාවචරයේ අධ්‍යක දැක්ක යන්නේ. ඒ කියන්නේ හොඳට අනිසිත ස්වභාවයකට හිතපත් කරගෙන හරි තෘප්තිමත් භාවයක වගේ තියන් ඉන්නවා නම් හිත දැන් මමෙක් හදන්න තැනක් නැහැ. මොකද අරමුණක් අල්ලලා ඒ භව තත්වයකට ගිහාම තමයි යන්නේ ඒ තුල ජීවත් වෙන ගතියක් තියෙන්නේ. එතන ඔන්න මමෙක් හැදෙනවා. දැන් එහෙම හදන්න ස්වභාවයක් නැති වෙන නැති වෙවි නැති වෙවි තමයි මේක යන්නේ. මම දා කියන එක තේරුණාද කියලා. තාත් පැටලුණාද දන්නේ නැහැ. නෑ අධ්‍යත්තංවතයෙන් කානුපස්සීති බහිද්ධවතයෙන් ඊගාට කියන අධ්‍යත්ත බහිද්ධවා කියලා ඒක ඇතුළේ තුනේ පිටත් නෙවෙයි නිකන් සිද්ධ වෙනවනේ ඒ කියන්නේ ඒක අධ්‍යත්ත බහිද්ධා දෙක දෙක අභ්‍යන්තර කියලා ගන්නත් බාහිර කියලා ගන්නත් බැහැ එතකොට ඒක මම කරන දෙයක් නෙවෙයි සම්මත නේද ඒක නෑ මෙතන නම් ඔය ඔතන කතා කරන අජ්ජත් බහින්දා කියන එකේදී අපි ඇත්ත වශයෙන්ම ආධ්‍යාත්මික දේ බලනවා. දැන් දැන් දැන් ඔය කායනුපස්සනාවේදී කියනවා ඔන්න සමුදය ධම්මානුපස්සීවා කායස්මින් නිහෙරති. ඒකට කියන්නේ අජ්ජත්ත මොකද ඒ කියන්නේ? අජ්ජත්තං වා කායේ කායනුපස්සේ වෙන දැන් මේ Tamanට දැනෙන ආධ්‍යාත්මික කායේ ආධ්‍යාත්මික කායේ මොනවද දැනෙන්නේ කියලා ඒකත් එක්ක ඉන්නවා. ඒතකොට ඇත්ත වශයෙන්ම ඒතකොට අරමුණක් ඇසුරු කිරීමක් තියෙනවා. ඊට එහා ගිය තත්ත්වයක් මේ අපි කතා කරන්න යන බුදුහාමුදුර අන්තිමට කියනවා අජ්ජත්ත බහින්දා වා කායේ කායනුපස්සේ විහෙරති. ඔහොමත් ගිහිල්ලා ඊළඟට තියෙනවා උදාහරණ අත්තිකායෝතිවා 50 කායෝ අත්තිකායෝතිවා 50 සතිපච්චුපට්ඨිතා හොත් දැන් මෙන්න මේ කයක් තියෙනවා මේ මමෙක් නැහැ එතන හුදු කයක් තියෙන්නේ කයක් තියෙනවා කියන ඔන්න සතිය එළඹ සිටිනවා. අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය පතිස්සිත පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති. අන්න ගෙනලා දානවා අන්න අතෙන්ට. දැන් මෙයා දැන් මේ කය පවත්වනවා. හුදු මේ සතිය දියුණු කර ගැනීමේ උපක්‍රමයක් සඳහා. තේරලා තියෙනවා දැන් භාවනාව කරගෙන යනකොට විටින් විට තේරෙනවා දැන් ඉන්සයිට්ස් එන්න ගන්නවා. විටින් විට ප්‍රඥාවල් පහළ වෙනවා යකෝ මේක නැහැනේ මෙහෙම එකක්. මේකේ මම එක නැහැනේ කියලා ඔන්න මේක හරිම අනිත්‍යයි නැත්තම් මේක පාලනය කරන්න බැහැනේ කියලා විටින් විට මේවා ඩොක්ක අනිනවා. ඩොක්ක ඇන ඇන කියනවා මේක විටින් විට. හැබැයි තාමත් යනවා පරණ පුරුද්දට තාමත් එල්බ ගන්නවා. දැන් යට මොලේ පෑදෙන්න පෑදෙන්න අන්න කය පාවිච්චි කරනවා මේ සතිය දියුණු කර ගැනීම උපක්‍රමයක් වශයෙන්. ප්‍රඥාව දියුණු කර ගැනීමේ උපක්‍රමයක් වශයෙන්. හුද්දු සතිය දියුණු කර ගැනීමේ ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා අන්න කය පාවිච්චි කරනවා. හැබැයි දැන් අන්න ටික ටික යද්දී අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. අන්න දැන් පුළුවන් තරම් මේ හිත කයවත් ඇසුරු නොකර පවත්තන්න බලනවා අනිස්සිත ස්වභාවයක. හිත උපාදාන කරාම අන්න උපාදාන කරන්න එපා. උපාදාන කිරීමෙන් තේරුමක් නැහැ කියලා අනුබුද්ධහඳුරු කියන අනුබුද්ධ මේ අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදිත. මේ ලෝකේ කිසිම දේවක් කිසිම දෙයක් උපාදාන නොකර ඉන්න උත්සාහත් වෙනවා. 100%ක් බෑ. රහත් වෙනකම් උපාදාන වේවි. ඉතින් ඒ තාක් ඉතින් උත්සාහය තියෙන ඇතෙන්ට. නැඹුරුව නැත්තම් අපේ පෙළ ගැස්වීම තියෙන ඇතෙන්ට. එහෙම ගතියක් තියෙන. ඉතින් ඔය ඔය යන ගමනේදී තමයි ටික ටික තමයි මම දුරලා යන්නේ. මොකද ඒ කියන්නේ ඒකේ අර පෙන්නන සූක්ෂම මට්ටමනේ මේ අස්මිමානය කියලා කියන්නේ. ඒක නැති වෙන්නේ රහත් උනාමයි කියනවා. ඉතින් ඒ නිසා අපිට එකපාරටම මේකේ يعني සිද්ධාන්ත වශයෙන් තර්කයට මේක මමෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ, කෙනෙක් නැහැ කියලා වැටහුණාට ඒක ප්‍රමාණවත් නැහැ. ඒක ඒක වැදගත් මේක ඊටාම වැදගත්. නමුත් ඒකත් අනිත් එක ඒ ස්වභාවය ඒකත් දාන්න ඕනෙත් අපි හොඳට සීලයක් මත පිහිටලා සමාධියක් හදාගෙන මේ ප්‍රඥා භාවනාවක් කරද්දි තමයි මේ අදාළ තැනදී විතරයි ඒක දාන්නත් ඕනේ. නැතුව අපි අපි දැනගත්තයි කියලා මෙතන දැන් මමෙක් නෑ පුජ්‍යලයක් නෑ. එහෙනම් දැන් මේ මොකටද සිල්පද ආරක්ෂා කළා? අහන්න පුළුවන් කෙනෙක් නේද? ඉතින් මේ කෙනෙක් නැත්තම් පුජ්‍යලයක් නැත්තම් සතෙක් මැරුවාම කාටද පව් සිද්ධ වෙන්නේ? මමෙක් නෑනේ. <laughs> ඒ නිසා මේ එතෙන්ට දාන්න බෑ. ඉතින් මේ ඔක්කොම හරියම බුදුරජාන් වහන්සේ දේශනා කරන ධහම, ඒ කියන්නේ අපි ඒ කියන්නේ තියෙන හොඳ ප්‍රඥාව පාවිච්චි කරලා එතන එතන කෙලෙස් කපන ක්‍රමෝපායන් රසක් දීලා තියෙන්නේ. අපි හැබැයි මුලදී අපි අපි තුල යම් සත්පුරුෂ ගුණයක් දිනු කරගන්න ඕනේ. අපි සීලයක පිහිටන්න ඕනේ. සත්පුරුෂයෙක් වෙන්න ඕනේ. අන්න එතන මමත්වයක් තියෙනවා. ආත්මීය ස්වභාවයක් තියෙනවා. කෙනෙක් ඉන්නවා දැන් ඒ ඉන්න කෙනා ඔන්න සත්පුරුෂයෙක්. දැන් මම ඉස්සෙල්ලට වඩා හොඳයි. මම ඉන්නවා දැන්. මම ඉස්සරහට වඩා හොඳයි ඉස්සරහට මම සත්‍ය මරුවා හොරකම් කරා වංචා කරා කාමයේ වර්ගව හැසිරුවා බොරුත් කිව්වා ඉඳලා හිටලා ඉතින් දේවලුත් ගත්තා. දැන් නම් නැහැ. කියලාන්න දැන් මං හොඳ වෙලා. <laughs> ඊට පස්සේ නම් ඉතින් වැඩේ කරගෙන යනවා. ඊට පස්සේ ඉතින් ටිකක් ඔන්න සීලයක් ආරක්ෂා කරගෙන සමාධියක් ආරක්ෂා කරගෙන සමාධියක් වර්ධනය කරගෙන ඔන්න ප්‍රඥාවක් වඩාගෙන යනවා. දැන් ගැඹුරකට යන්නේ. ගැඹුරට යනකොට යනකොට යනකොට එහෙම යන ගමනක අග, ඒ කියන්නේ ඒ අපි දුමු සංඥා උදාහරණයක් වශයෙන් ඔන්න අපි දුමු විපස්සනාවක නිරත වෙනකොට ඔන්න හිතට සංඥා එනවා. අර අපි අදත් කතා කළේ කෙලවරක් නැතුව ඔන්න දේවල් එන්න පටන් ගන්නවා. හිත දැන් වික්ෂිප්ත වෙන තරමට දැන් හදීගෙන ගියා සමාධියක් හැදීගෙන ගියා තම් තැම්පත් වෙලා තියෙනවා. තියෙදි ඔන්න කෙලවරක් නැතුව මෙන්න අරමුණු රාශියක් එන්න ගන්නවා. අන්නේ තැනදී පාවිච්චි කරන්න පුළුවන් මේ එකක්වත් මගේ නෙමෙයි. මේ එකක්වත් මම නෙමෙයි. මේ නිකන් මේ අර ගොළු හදවතයි අරවා මේවා ඔක්කොම මේ පරණ දේවල් ටිකක් ඇවිල්ලා තියෙන්නේ. එකක්වත් මම නේ දැන් මට මේවා එකක්වත් ඕනෙත් නැහැ. අන්න එහෙම අතහැරලා දැම්මා. මේවට මගේ කරගන්න ගියොත් මේවයි මම කියලා ගන්න ගියොත් අන්න වැරදි. අන්න එතෙන්ට මේක දාන්න පුළුවන්. ඒ නිසා අපි මේ කියන්නේ අනාත්ම ස්වභාවය, මේ දර්ශනය අපි දැමිය යුතු යම් වකවානුවක් තියෙනවා. මුලදී දාන්න බෑ. මේ හොඳට ප්‍රඥාවෙන් අවදි වෙච්ච මට්ටමක ඒ ඒ වර්ධනය වෙච්ච මට්ටමක අන්න එතෙන්ට එතෙන්ට මේ උපක්‍රමය පාවිච්චි කළා මේ ධර්ම පාවිච්චි කරන්න හිත කෙලෙසුන්ගෙන් අයින් කරගන්න පුළුවන්. ඔව්. හොඳයි, දරුවන් සරණයි. ඔව්. ඔව් සාමාන්‍යයෙන් ඉතින් ඔතන කියන්නේ අපිට කියන්නේ අපේ දේත් අපි තේරුම් ගන්න තේරුම් ගන්න අපේ කියන්නේ අනිත් අයගේ තියෙන තෝකමයි කියලා තේරෙනවා. ඒක ඔක ඇත්තම ක්‍රම කීපයකට විස්තර කරනවා. ඒ කියන්නේ දැන් මේ දකින්න දේ අපි තුල දැකීමත් ඒ වගේම දෙයක් අනුන්තර සිද්ධ වෙනවා කියලා නිකන් අනුමාන ඥානයකින් තේරුම් ගැනීමත් එකක්. ඒක තමයි බහිද්දා කියලා ගන්න තියෙන්නේ. තව පැත්තකින් විස්තර කරනවා අපි හිතමු දැන් අපිට ඉස්සෙල්ලා ඔන්න ආස්වාස ප්‍රස්වාස දෙකම දැනුණා. අපිට දැන් ඒතර ආස්වාස ප්‍රස්වාස දෙක අජ්ජත් වෙලා මේ අනිකුත් කායික ක්‍රියාවලිය ඔක්කොම බහිද්දා වෙලා. ඊළඟට ඕක තව ටිකක් සූක්ෂම වෙලා යනවා. ඔන්න අපි ආස්වාසයක් විතරයි බලන්නේ. ඒතර ප්‍රස්වාසය පවා බහිද්දා. එතකොට අපේ අපේ අර දැනට තියෙන අත්දැකීම මේ වර්තමාන මොහොතේ අපි අත්දකින්න දේ අජ්ජත් වෙනවා. අපි අත්දකින්න නැති ටික ඔක්කොම බහිද්දා වෙනවා. ඔය විදිහට අර්ථ දක්වනවා. ඔය කොයි පැත්තෙන් ගත්තත් ඉතින් වරදක් නැහැ. ඔව්. හොඳයි. එහෙනම් අපි දැනට නතර කරමු. එහෙනම් අපි නැවතත් ප්‍රශ්න තියෙනවද? නෑ නේද? හරි. නැවතත් හවස 5ට අපි ධර්ම දේශනාව සඳහා මෙතන මුණ ගැසෙනවා. සීල දනාටම තෙරුවන් සරණයි.